අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියුරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ සුබෝධාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ කරගත්ත මේ දවසේ වැඩපිළිවෙලේ ධර්ම දේශනා වාරයටයි පැමිණලා තියෙන්නේ සීලෝම දිනයි සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවතුමු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 ධම්මෝ නාම සාරතිං භූමි සම්මා දිට්ඨි පුරේ ජවං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සුබෝධාරාමි මේ වාගේ අපෙන හැම අවස්ථාවෙදීම මේ අච්චරා සූත්‍රයෙන් නැත්නම් අච්චරා සූත්‍රේ මුල් කරගෙනයි ධර්මදේශනා මාලාවට මාතෘකා සපයගන්නේ ඒ අචරා සූත්‍රයේ දුහාමුදුරෝ විශ්වාසයක් පළ කරලා දෙනවා කොයියම් අවස්ථාවක හරි යම් කිසි කෙනෙක් තමගේ ජීවිතේ බණක් භාවනාවක් කරගෙන ඒක යම් කිසි ගැඹුරකටපත් වෙලා හිටියොත් ඒක නා අපහසුකටපත් උනත් හිත වික්ෂිප්ත භාවයටපත් උනත් එහෙම නැත්නම් දුෂ්කරතාවයකටපත් උනත් ඒ ධර්මයේ විසින් ආරසාවක් ඇති කරලා දීලා නැවතත් සුද්ධ වශයෙන් ප්‍රශ්න දිහා බලන්න පුළුවන් විශ්වාසයක්. එහෙම නැත්නම් ශක්තියක් ඇති කරලා දෙනවා කියන. ඒක ඇත්තටම ඒ සෝතානුදත්ත සූත්‍රයේ මූල ධර්ම විස්තර කරනවා. ඒ මූල ධර්මයේ නිදර්ශනයක් එහෙම නැත්නම් මූල දර්ශනය රූපකයක් වශයෙන් මේ අචරා සූත්‍රයේදී සඳහන්. අපි මේ සූත්‍ර දෙකේම සාරය මීට ඉස්සර මේ වාගේ ඇති කරපු ධර්ම දේශනාවලදී මතු කරලා තියෙනවා. නමුත් අපි කෙටි වශයෙන් දේශනා සාරයට යන්න ඉස්සෙල්ලා මතක් කරගත්තොත් ਸਰුවචනාංශයේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ධර්මය සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya supparividdha කියන මට්ටමට මේ කරදර බහුල ජීවිතයේ අඹදරුවන් සහිත ජීවිතයේ වගකීම් දහිත ජීවිතයක හෝ අවබෝධ කරගෙන තියෙනවා නම් අවබෝධ කරනවා කියවා මේක ඉතින් යෙදිලා කරන වැඩක් සුතා කියලා කියන්නේ ධර්මය අහලා සුතමේ ඥානයේ වශයෙන් යම් ප්‍රමාණයක අවබෝධයක් ඇති කරගන්න කියන්නේ බණහලා බෞද්ධ ඥාන ඇති කරනවා දතා කියලා කියන්නේ ඒක හිතේ ධාරණය කරගන්නවා ඉතී ධාරණය කරගෙන අවශ්‍ය කොටස් පොතක් නැති වෙලා ආකාරي බණක් අහන්න නැති වෙලා ආකාරي අර තමන්ගේ හිතේම සීපත් කරලා ඒක සටහන තියා ගන්නවා. පරිචිතා කියලා කියන්නේ ඒක ක්‍රියාවට නම් ලබන්න පුළු පුළුවන් වෙලාවල් වල කොහොමද මේක ඇත්තද බොරුද තමන් දන්න අනිකුත් මේ මූලධර්මත් එක්ක මේක ගැළපෙනවද නැද්ද කියලා පරිචයකටපත් කරනවා එහෙම නැත්නම් ප්‍රායෝගික ඥානයකටපත් කරනවා මනසානුපෙක්ඛිතා ඊට පස්සේ මනසෙන් විපස්සනාවට අනුව ණය විපස්සනාට නැත්නම් ආකාර පරිවිතක්කයට දාලා බලනවා තර්කණය කරලා බලනවා මේ කියන දේ මම මේ කරන දේත් එක්ක ගැළපෙනවද ඒතර අපි ඒ තාක්කල් ඉගෙන ගත්ත අනිකුත් කොටස් තියෙනවානේ වෙන වෙන විශේෂ අත්දැකීම් අන්නේ විෂය අත්දැකීම් එක ගැළපෙනවද කියලා මනසානුපෙක්ඛිතා. තමන්ගේ අත්දැකීමත් අසුවිරු ඥානත්, චින්තාමේ ඥානත් විමසුන් වලට දාලා බලන්න. දාලා බලපුවාන් ditthyaසුප්පටි විද්ධා යාට තේරෙනවා මේ අවුල් පාස සහිත ලෝකයේ කෙටි බාරක් තියෙනවා, සරල ක්‍රමයක් තියෙනවා. ඍජු පාරක් තියෙනවා. එන්නේ ඒක අපි සම්මා කියන වචනේ තමයි සඳහන් කරන්නේ. අන්නේ සම්මා දිට්ඨිය සමහර එකට පුළුල් දිට්ඨිය කියලා කියනවා. පටු දිස්ත්‍රි වලට අහු වෙන්නේ නැතුව විවෘත පුරුල් දෘෂ්ටියකටපත් වෙලා ජීවිතේ යම් ප්‍රමාණයට හැඩ ගහගත්ත කෙනෙක් ඉන්නවනම් ඒකේනා ජීවිතය ජීවත් කරවද්දී හෝ එහෙම නැත්නම් මරණ චිත්තක්ෂණය හෝ වික්ෂිප්ත භාවයටපත් උනාට ඒ පුද්ගලයා නපුරු තැනකට ගිහිල්ලා අතාරින්නේ සුගතියකට තමයි අතාරින්නේ ගිහිලා. ඒ මරණ මොහොතේ චිත වික්ෂිප්ත භාවයටපත් උනා. ඒ අලුත් ජීවිතයක් ලැබුවට පස්සේ ඒකේ නා කල්පනා කරන්න හේතු වෙනවයි කියනවා මරණ මොහොතේ මම සම්පූර්ණ වික්ෂිප්ත භාවයක ඉඳද්දී මම මේ ආරක්ෂිත තැනකට එනතන් සුගතිකරපත් උනේ කොහොමද කියලා ටික වෙලාවක් යනකොට අමාරුවෙන් යාට තේරෙන්න පටන් අර ගන්නවා මම ගිය ආත්මේ නැත්නම් ගිය සිද්ධිවලදී මේ ධර්මය මේ මේ විදියට හසුරවලා තියෙනවා අත්දකලා තියෙනවා සමීප කරගෙන තියෙනවා කියලා සෝත් මේ සතිය පීඨන මතක් වෙනවා. ඒක කියන සතුප්පාදේ කියලා. අනේ සතුප්පාදේ වුණාට පස්සේ ආට තේරෙනවා ඒ විදිහට මනාවකට වඩලද්ද ධර්මය තමන් අසරණ තත්වයේදී පවා උදව්පකාර කරනවා කියන්නේ. ඉතින් ඒක සෝතානුදත් සූත්‍රයේ බොහෝම ලස්සනට විස්තර කරනවා සර්වජන් වහන්සේ. ඒ මරණ චිත්තක්ෂණය කොච්චර වික්ෂිප්ත භාවයටපත් උනත් ළඟ ඉන්න කට්ටියට හිතුණාට මෙයා ජීවි කල්ලෙලා මරණයටපත් උනායි කියලා ඒ පුද්ගලයා ඒ අරගෙන යනවා ධර්මානුකූලව සුදුසු තැනකට ඊට පස්සේ ආ දෙවෙනි වතාවට ඇයි කොහොමද මම මේ අවුල් පාසික මැදත් හරිපාර හොයාගත්තේ කියලා බලනකොට එයාටම සීපත් වෙනවා මම නිසි කාල නිසි වේලාවට ධර්මයට කාලය යොදලා තියෙනවා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මට මේ පාර හම්බුනේ කියලා දෙවෙනි සැරේ තාමත්ම ගෞරවේ තාමත්ම ලිංගතුකමින් අර ධර්ම කටයුතු වල යෙදෙනවා. ඉතින් ඒක මේ බුදුරජාණන් වහන්සේ අපිට කරලා දෙන එකක් නෙවෙයි ධර්ම නියාමයක්. අනේ ධර්ම නියාමයේ අනුව තමයි මේ අච්චරා සූත්‍රයේදී සඳහන් වෙන ස්වාමීන් වහන්සේ බණ භාවනා කරන තරුණ භික්ෂුව හැබැයි සූත්‍රයේම සඳහන් නැති වුණාට අත්ති කිලමතාණියෝගයට බර තා දැඩි වෘත රකින්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඇති වෙලා තියලා තියෙනවා දැඩි ආම වාතයක් ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ එහෙම නැත්නම් බඩ දනවයි කිය පපුව දනවයි කියලා. ඒ ලෙඩේ ආවට මේ සංසය අතැල්ලා නැහැ. කොච්චර හරි කියනවනම් ඉඳගෙන ඉන්න බැරි තරම් බඩේ දවිල්ල තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ නිතරම උඩින් රෙදි වලක් වගේ වලක් හදාගෙන ඒක එල්ලිලා අත්තලක් හදාන මේක ඇවිදිමින් තමයි සක්මන් කරමින් තමයි භාවනා කරලා තියෙනකොට වේදනාව එනවා ජීවිතේ පැහැර ගන්න මට්ටමට මේ සංස පුළුවන් තරම් උත්සාහ කරනවා ඊට වැඩිය අද ටිකක් දරන්න. අදට වැඩිය හෙට ටිකක් දරන්න. ඉතින් මේ වේදනාව වැවිලා ඒ සංස සම්පූර්ණ ක්ලාන්ත කරවලා ආයෙත් නැවත සක්මනට හිත විවෘත වෙනවා. ඉතින් හොඳටම දන්නවා මේ සතිය, සමාධිය, සද්ධා වැඩිවීමක් ඕක වෙතත් මේ දරුණු ජීවිත පැහැර ගන්න සුළු වේදනාවක් නමුත් මේක දරාගෙන සිටීමේ හැකියාව විතරයි මේ ශාංශ රාම් වෙන්නේ හැබැයි මේක අතාරින්නේ ඉතින් මෙහෙම ඉන්න වෙලාවක මේ ශාංශය ඇත්තටම වේදනාවෙන් මැරෙනවා මැරලා ඒක වැටෙනවා ශරීරේ වැටෙනවා නමුත් අර කලින් කියාපු සුතාගත ಪರಿචිත ආදි වශයෙන් මේ ශාංශකේ තිබුණේ ශක්තිය නිසා මේ ශාංශය දිවි ලෝකෙ ගිහිලා උපදිනවා නමුත් මේ ස්වාමීන් වහන්සේනේ භාවනා මනසිකාරේ ඒ ශාංශය දන්නේ නැහැ මගේ කය මැරිලා අයියේ ඒ ශාංශයට පේන්නේ මේක ඉස්සලා වගේම දරුණු වේදනාවට අවිල්ලා තියෙනවා මොකද වෙනවා මන් දන්නේ නැහැ කියලා ඇස්සරලා බලනකොට එන්න තියෙන විශාල දිව්‍ය අප්සරා විමානයක් වට කරගෙන දිව්‍ය විමානයකට මේ ස්වාමීන් ආරාධනා කරනවා පංචතෝරේ නාදයෙන් අපි මේ ඔබතුමා පිළිගන්න බලාන හිටියේ ඉස්සර මේ දිවි ලෝකයට ආපු ඇත්තෝ මෙච්චර පිං කරලා තිබුණේ දැන් සාසනයක් තියෙන නිසා එනේ නැත්තු හරිත් එදවත් බලවත් ඒ නිසා ඔබතුමාට තමයි මේ දිව්‍ය විමානේ ඔබතුමාට තමයි මේ දිව්‍ය වර්ණ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේක පිළිගන්නේ කියලා. ඊට ස්වාමීන් වහන්සේ තාම දේවතාවෙක් වුණාට භික්ෂු මානසිකත්වයක් තියෙන ඒ ශාන්සික බලනකොට මහ විශාල සෙනඟක් ඉන්න තැනකට, ගෝධාවක් ඉන්න තැනට, සම්භාෂණයක් තියෙන තැනට කානිවල් එකක් තියෙන තැනට ගියා වගේ ඉතින්තර හරීම පිළිකුලක් ඇති වෙනා මේ සෙනඟක් මැදට මම ආවේ මං කවදාකවත් හිතුව නැත්තනක් කියලා හිතනවා මේක මේ මං අරන්නේ ඉන්නේ අරන්නේට පෙරහැරක් ඇවිල්ලායි කියලා. මේ පිටසක් දානයක් දෙන්න ඇවිල්ලායි කියලා. ඉතින් ඒ ශාන්සේ සිවුර සකස් කරන බිම් බලා ගන්නවා. ඉතින් අප්සරාවන්ට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේගේ හැසිරීම දැන් කාලේ ඕක සිද්ධ වෙනවා මේ තරුණ වයසේ පැවිදිලා සිවුරු අරපු කට්ටියට. සෙනක දකින්නකොට ඕක හිිනවා ටිකක්. අර කට්ටිය එනකොට පැකිලෙන ගතිය දෙනවා. තාම සිවුරු ඉන්නා වගේ මතක තියෙනවා. හැබැයි මේ සිවුරු ඇරලා. මේ ආමතු මනුස්ස ජීවිතය අතහැරලා දිවි ලෝකෙට ගිහලා ඒ ශාන්සේ තාම මනුස්ස ජීවිතේ අර මානසිකත්වේ. එතකොට අටුවචාන් වහන්සේලා පෙන්වනවා මේ දිව්‍ය අපසරා ගැන විශාල කණ්ණාඩියකින් පෙන්වනවා ඒ ස්වාමීන් වහන්සේට. දැන් ඉති දේවතාවට දැන් ඒ රූපේ නෑ. දැන් ඉන්නේ දිව්‍ය සිරියෙන් වැජවිලා දිව්‍ය ආභරණ වලින් සැරසිලා දිවසලු වලින් ගැවසිලා මේ ඒ කරන ලද කුසලයට ලැබිච්ච ආනිසංසාර. මේ ශාසනය පෙන්නේ කරන ලද අකුසලයකට හම් වෙච්ච දඬුවමක් වගේ මහා සෙනඟක් වගේ. ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ දිව්‍ය විමානට අත තිබ්බ ගමන් අයිති වෙනවා. මේ දිව්‍ය තූරිනාදයේ රස විඳපු ගමන් ඒකට අහු වෙනවා. ඒ නිසා ඒක රස විඳින්නෙත් නැතුව දිව්‍ය විමානේ බාර ගන්නෙත් නැතුව මට දැන් දිව්‍ය සම්පatti තියෙනවා නම් දිව්‍ය බල තියෙනවා නම් මට මෙතනින් චුත වෙලා බුදුහාමුදුර ගාට යන්න පුළුවන් කියලා. ඉතින් එතකොට කල්පනා වෙනවා බුදුජානනාංශේ වැඩ ඉන්නවා. සවැත්නුර ජේතවනාරාමේ කල්යල් බල්ලා මේ ශාන්ති කියනවා දිව්‍ය අප්සරාවන්න මම ඊගේ සාස්ත්‍රුණ වහන්සේට වැඳලා ඉන්න යන්න ඕනේ. මොකද මම මේ ඉන්න පින කරගත්ත උන්වහන්සේ නිසා කියලා ඊට පස්සේ ඔක්කොමලා කියනවා අපිත් එනවා යන්නේ. ඊට පස්සේ බුදුජානනාංශී සරාට ගිහිල්ලා මේ ශාංශි විශාල චෝදනාවක් කරන බුදුජානනාංශී නැත්නම් ආඩපාලියක් කියනවා. ඒකෙන් තමයි මේ කතාව පටන් ගන්න මේ අප්සරා සූත්‍රය අච්චරාගන සංගුට්ටං පිසාචගන සේවිතං වණන්තං මෝහණං නාම කුතෝ යාත්‍රා භවිෂති ස්වාමීන් වහන්සේ මම මේ දිව්‍යාංගනාවෙන් වට කරගත්තා මට පේන්නේ මේ මුං හේරව පිසාච ප්‍රේතියෝ. කාමේ කිලවරක් නෑ උදේ ඉඳලා හැන්ද වෙනකන් non stop party. උදේ ඉඳලා හැන්ද වෙනකන් සම්භාෂණ. මේ නන්දන නම් වණයක් තියෙනවා. ඒක මනමෝහණියයි ස්වාමීන් වහන්සේ. ඒකට ගිය කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ. ඉතින් මං වගේ කෙනෙක් මේ නච්ච ගීත වාදිත සුඛ දර්ශන කැමති නැති සුඛෝපභෝගීත්වයට සහ මේ පාරිභෝගිකත්වයට කැමති නැති මේ අන්තං ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන මං වගේ කෙනෙක් කොහොම යැපෙන්නද කියලා. එතකොට සරුවචනාංශී දේවතාව අස්වසාලන්න කියපු ગાත ටික තමයි ඊගාවට සඳහන් වෙන්නේ. ඒකදී පුදුජානන්සේ සඳහන් කරලා තිනවා ඒ යම් ආකාරයකට ගියාත්මදී සතිය වඩලා බණ භාවනා කරලා භාවිත මනසක් ඉන්නවනම් ඒ මිනිස්යාට ඒ පිනට ලැබෙන ආනිසංස වශයෙන් වෙන තැනකට ගියත් යම් අකුසල කර්මයක් නිසා අපාය ආදී දුකකටපත් උනත් එයාගේ හිත අර නොසලෙන බව తాදී ගුණය නිසා අෂ්ටෝක ධර්මේ කම්පා නොවෙන්න නිසා මේ මොන උච්ච කාම සැප දුන්නත් උච්ච භෞතික දුක දුන්නත් හිත එකක්වත් ගණන් ගන්නෑ හිත තාමත් ඒ මධ්‍යම ප්‍රතිපදාවේ එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට වැඩ. ඒ නිසා මේ මිනිස්සෙක් එමෙ භාවිත මනසක් ඇති කරනකොට කොච්චර සැප දුන්නා සැපේට නතු වෙන්නෙත් නැහැ, මත් වෙන්නෙත් නැහැ. ඒක කොච්චර දුක්කට දුන්නත් ඒ දුක බාරගන්නෙත් නැහැ. අනේ එතනදී තමයි සරුවචනාංශේ මේ හිරීතස අපාලම්බෝ සතස්ස පරිවාර්තෝ. ඒ කෙනා ගමන් කරන මේ ධර්මය බුදුරජාණන් රතයකට උපමා කරනවා. ඒ නිසා මේක ධර්ම රත සූත්‍රය කියලත් වර එක සඳහන් වෙනවා. ඒකෙදි කියලා තියෙනවා මේ භික්ෂු දේවතාවට සර්වචන් වහන්සේ තමන් ওই ගමන් කරන රතයේ ඒක කෙලින්ම අබයා නාම සාදිසා කෙලින්ම උජුකෝ මග්ගෝ කෙලින් පාරකට වැඩලා තියෙන්නේ යන්න යන්න බය නැත්ැනකට යන්න තියෙන්නේ ධර්මයේ තමයි රතේ රෝද දෙකට වැටලා තියෙන්නේ. රතාචාර්යවරයා හොඳටම පාර දන්න කෙනෙක්. තමන්න තියෙන ආසනේ වාඩි වෙලා ඉන්න එක විතරයි. එතකොට ඒ ඉන්න ආසනේ ඇඳි දෙකට සහ පිටිපස්සට ඇඳි දෙකට තියෙන්නේ බයලජ්ජල එක. එනිසා බයලජ්ජ ඇති වෙන මොන දිගට ගියත් එයා ඒකෙන් අරසා වෙලා තිනවා පවට බය තියෙන එක සහ පවට ලැජ්ජාව ඉබේම යාට ගමන් පහසුවක් ඇති කරලා දෙනවා. මේ පැත්තට යනකොත් ඒ ඇඳටත් හේතු වෙනවා. මේ පැත්තට යනකොත් මේ ඇඳට හේතු වෙනවා. අහාංශ පුට්ටෝක ඇඳි දෙක වගේ හිරි තියෙනවා. අපාලම්බෝ පිටිපස්සට තියෙනවා. ඇඳ පිටිපස්සට හේතු වෙන්න. ඒ නිසා ගමනේ විශ් වෙලා වැටෙන්නේ සතස්ස පරිවාරිතව. Taman ඉන්න ඒ රතයේ ඒ වටේට වටතිර ඇදලා තියෙනවා උඩට වියම් බැඳලා තියෙනවා පයට පාවඩ තියෙනවා ඒ නිසා වැසි අවැසි උලන් වලින් බාධාවක් නැහැ ඒ වගේම ගමන දෙපැත්තේ විස්තර බල බල යන්න පුළුවන් ධම්මෝ නම් ධම්මෝ නාම සාර්ථිම් බ්‍රූමි මෙයා අතාචාර්යවරයා යා ධර්මය යකදා නමකට යොමු කරන්නේ එයා මේ ඍචුපාර යන්නේ එන්නේ ආභ්‍යස්ථානයකට තමයි යන්නේ සම්මා දිට්ඨි පුරේජව මේ තල්ලු කරන ජවය ඉදිරියට යවන ජවය සම්මා දිට්ඨිය මුල් කරගෙන යන්නේ ඉතින් අපි ධර්ම දේශනාවලීදී ඔය එක එක පදයක් එක එක දවසකට අරගෙන ජීවම් කරමින් තමයි යාවේ. අපි දැනට ගත කරන්නේ මේ සම්මාදිට්ඨි පුරේ ජවන් කියන වචනේ මේ සම්මාදිට්ඨිය පුරා පූර්වංගම වුණාට පස්සේ පූර්ව නිමිත්ත වුණාට පස්සේ ඒ සම්මාදිට්ඨිය විසින් ක්‍රමයෙන් සම්මා සංකප්ප ඇති කරන හැටි සම්මා සංකප්ප විසින්ම ඊට පස්සේ ඒ කෙනාට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඇති කරන හැටි පුදුමාකාර ලස්සන ධර්ම પરම්පරාවක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් වැටහෙන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල මුල් මුල් කොටස් දිවං කරගෙන මේ අවසාන පරීක්ෂණයට නැත්නම් අවසාන තරගයට ඉදිරිපත් වෙන කරාටනේ සම්මා දිට්ඨි නැත්නම් සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉදිරිපත් වෙන්නේ. අන්න එතෙන්ට ගියාට පස්සේ අර Taman එතෙක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල වඩන ලද දේවල් ආයාසයෙන් වඩන ලද දේවල් අනායාසයෙන් Tamanට උදව් කරමින් ඉදිරියට تعلق කරනවා. ඒ නිසා මෙතන මේ අප්සරාවන් වට වෙලා හිටියා. ඇත්තටම මේ අප්සරාව පිසාචය වුණත් මේ භික්ෂු දේවතාවට බය වෙන්න දෙයක් නැහැ. ඒ වනය වනන මනමෝහනීය වනයක් වුණත් මෙයාගේ මනස දැන් මෝහණී කරන්න බෑ. මේ මනසේ තරම ಪರಿචිත ඥානයක් තියෙනවා. අනේ ඒක විස්තර කරනකොට අපි ගිය ඔක්තෝබර් මාසයේ හම්බෙච්ච වෙලාවේදී මේ සම්මා ආජීවය කියන එකයි ගත්තේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒක නිසා මේ කෙනාට මිත්‍යා ආජීවයකට යන්න බෑ. ගිය ගමන් තේරෙනවා නුහුරු තැනක් වගේ. එيشා යා ඉබේම තීන්දුව කරගන්නවා මං කවුරුවක්වත් සූරාපෑමක් කරන්න බෑ යාට. වගේම වසවිස වෙලදාම් කරලා හම්බ කරන්න බෑ. තුලාකූට මානකූට කරලා හොරට විකුණලා දරාදි වලින් වෙන් කරන්න බෑ. ඒ වගේම අසභ්‍ය වැඩ කරන්න බෑ. කරන්න සිද්ධ වෙන්නේ යහපත් ජීවන රටාවක් නැත්නම් බඩ රස්සාවක්. ඒ බඩ රස්සාව කරන්නේ මේ කාටවත් කියා පාණ්ඩවක්වත් එහෙම නැත්නම් මේ තියෙනවට කනව නෙවෙයි. ඒ යන්තම් ජීවත් වෙන්න ඕන නිසා කාගෙන යන සම්මා ආජීවයක් කියලා ඒක අද ලංකාවේ අද මේ වෙනකොට තියෙන තත්ත්වයක් ලංකාවේ ස්වර්ණමය යුගයක් පැවතිලා තිනවා ඒ බුද්ධ ආගමෙත් ස්වර්ණමය යුගය විලා තිනවා ඒ කාලේ ඒ වගේම ලංකාවේ ආර්ථිකයේ ස්වර්ණමය යුගයේ අන්න ඒ කාලේ බෞද්ධයා තුළ තිබිලා තිනවා යහ ජීවන රටාව අන්න යහ ජීවන රටාව තියෙන කාලේ මුළු ලෝකෙටම ප්‍රධාන රට වෙලා තියෙන ලංකාව ඒක තාම අපිට නටබුන් මාර්ගයවත් ත්‍යාගන්න බැරිලා තියෙන අපි ඒ තරම්ම දීන පරාජිත ඒ වගේම විදේශ ආක්‍රමණ වලට යට වෙලා අද ලාංකිකයා හරි දුප්පත් තත්ත්වයකට අද අපි පුළුවන් තරම් බටහිර අනුගමනය කරන මේ නව තාක්ෂණය හොයන්න කියන කාබාසින වෙන පෙරේත જાතියක් වඩපත් කරලා. කිලෝරක් නැතුව කාගෙන කාගෙන කාගෙන යන ජීවිතය. ඒ නිසා අපිට හරි අමාරුයි අද සම්මා ආජීවය ගැන කතා කරන්නේ. හැබැයි සම්මා ආජීවයේ නැතිවීම නිසා ඇති වෙලා තියෙන නරක ප්‍රතිඵල තමයි අපිට වීර්යය නැතිකම. සම්මා ආජීවයේ තියෙන සම්මා වායාමයේ ඇති අපිට මේ දවස පුරාම අපි හම්බ කරාට අසහනෙන් පෙළ. අපි දවස පුරාම අපි අම්මලා තාත්තලාට වැඩිය අත්තලා පුත්තලාට වැඩිය හම්බ කරනවා. වස්තු භෝග තියා පුදුම ආතතියකින් හොඳටම විශ්වාසයි අපට අපේ දරුවා අපිට වැඩිය අසහනයකට සහ ආතතියකටපත් වෙනවා. උන්දල මේට වැඩිය දෙල්ලම් කරාවේ රොකට් වලින් හන්දටත් ගිහලා එයි. නමුත් එන්නේ ආතති වැඩි නිසා හපලා විශ් කරපු උද්දණ්ඩක් වාගේ. අපයක් වගේ මේ ජීවිතයේ කිසිම සහාරයක් නැහැ. වෑයමක් කරන්න වෙලාවක් නැහැ. උදේ පාන්දර මගේ වචනෙන් කියනවනම් සඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාදා හැන්දෑ වෙනකන් කඹරනවා. කෙලෝරක් නෑ මොනවද කරන්න සීමාවක් නැතුව හම්බ කරනවා. හම්බ කරාට මොකද? කෑවට බඩ ගන්න. දිරවන්නේ. මොඳ සපාසුන් හිටියට නිින්දන්නේ නෑ. මොන දෙයක් කරන්න ගියත් ඉස්පාසුවක් නෑ. හැම බේතක්ම ශරීරේ නාස්ති කරනවා. හැම කෑමක්ම දෙඩක් ඇති කරනවා. හමන හුලඟෙත් වස විස. හැම පැත්තම ඉන්න නිසා මේ රූකඩ වගේක් වැඩ හැබැයි එක එක සතුටින් ජීවත් වෙන්නේ. එක එක පිරිච්ච ජීවිතයක්. අපේ කේමනන්ද සාසින්න කාලේ මූණේ පෙම් පාටක් නැහැ එක එකේවත්. ඔක්කොම නිසා හෙන ගහච්ච සෝම් පිටණිය වගේ කාටවත් මේ සතුටක් අනේ මේ බුද්ධෝත්පාද කාලය අනේ මේ අපිට හම්බුනේ manussාත්ම භාවය අනේ අපිට හම්බුනේ මේ ක්ෂණ සම්පත්තිය අනේ මේ අපිට හම්බුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අනේ මේ අපිට හම්බුනේ පැවිද්දක් තියෙන යුගයක් සත්පුරුෂයෙක් කියලා කොයි වෙලාවෙ කතා කරුවත් චරිචුරු විතරයි ඒ නිසා ඒ අත්තන්ගේ වෑයම කාගේදෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන වාහයේගේ දාසයේගේ බැලයේගේ වෑයමක් තියෙනවා. සිටින් කෙනෙකුට හිට ගන්නවා ඉන්දීන් කෙනෙකුට වාඩි වෙච්චා. එකෙකුටවත් නැ නිර්මාණශීලීත්වය. එකෙකුට පුළුවන් වේද ලෝවාමා පාය වගේ එකක් හිතන්න. රුවන් එලිසය වගේ එකක් හිතන්න. ඒ කරපුවා ගෙරුවේ අපිත් ඔය පටේන රටවල් වගේ දාස සේවෙන් වාසී වෙන්නේ නෙවෙයි. ශ්‍රද්ධාවෙන් අද කරන්න බෑ. ඒ නිසා අපි පුද්ගලයෙක් කරන ඇහුවොත් ඒක නට කිව්වොත් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා බණක් භාවනාවක් තියෙනවා නැත්නම් යහ ජීවන ක්‍රම මොනවත් කරගන්න වෙලා නැහැ. බැහැමක් කරගන්න වෙලාවක් නැහැ. ඒ තරම්ම අපි අහුවෙලා ඉවරයි. අපි නිකන් මේ කල්බදු ක්‍රමයට අරගෙන දැන් ඒ ෆිනෑන්ස් ගෙවා ගන්න බැරුව ඉන්න කට්ටිය. කන ඇති වෙන්න කනවා. අනුන්ටත්ටදී කනවා. නමුත් අවුරුදු ගානකට නැයි අපිට මේ වෙනකොට ලංකාව එක එක ලක්ෂ 50කට වැඩි විතර පිටරට නැහැ. අපි අර ඉපදෙනේ උන්ට තව ඊට වැඩි ගාණක් ගෙවන්න වෙනවා. මොකද ඒ තරම් අපි කන්නේම මේ හම්බ කරපු දෙයක් නෙවෙයි. ඉතින් මේ தත්ත්වය යටතේදී කෙනෙකුට සම්මා වෑයමක් වායාමයක් කරලා තමගේ අභිවෘද්ධිය කියන්නේ මොකද්ද? අර්ථ සිද්ධිය කියන්නේ මොකද්ද? අපි මේ කන කෑමෙන් අපිට සෞඛ්‍යයක්ද හැදෙන්නේ? අපි ඉන්න පරිසරයෙන් අපිට හිත විවෝක වීමක්ද හිත වෙන්නේ නැහැ. අපිට මේ පරිසරේ ඉන්න නැතුව බෑ. මේ කෑම කන්න නැතුව බෑ. ආනේ නිසා අපිට ඇතුළත තියෙන වෑයමේ අඩුකම එහෙම නැත්නම් අපිට අවශ්‍ය අපේ න්‍යාය පත්‍රයක් ක්‍රියාවත් කරගන්න බැරිකම හොඳට පෙන්වන්නේ ආජීවයේ වැරදින ආජීවයේ මිච්ඡාන තමංගේ වෑයම මිච්ඡා වායාමයක් කරනවා. හරියට මහන්සිලා මොනදු කරනවා. හැබැයි කිසිම දෙයකින් අපිට සුභ සිද්ධියක්වත් අර්ථ සිද්ධියක්වත් එහෙම නැත්නම් අර්ථ කුසලයක්වත් සිදු වෙන්නේ නැහැ. සර්වචන්නාංශයේ දේශනා කළ තින විදිහට කරණීයන් අත්ත කුසලීන යන්තං සන්තප්පදං අභිධමිච්ච. යම් කිසි කෙනෙක් තමන්ගේ අර්ථ කුසලයේ සලකලා අර්ථ සිද්ධිය කලකලා මේ සාන්තපදේ ලබා ගැනීමට කටයුතු කරනවා නම් කළ යුතු ටික මේකයි. ඒක තමයි අපි කර්ණමිත්‍ර සූත්‍රය කියලා කියන්නේ. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන ටික බැලුවොත් කන හැම කෑමක්ම වස විස වෙලා තියෙනවා. හැම ඉරියව්වක්ම විසම වෙලා තියෙනවා. ඒ වගේම පරිසරය අපි විහිම්ම කෙලසලා තියෙනවා. අපි දරුවන්ට දරුවෝ අපිට සාප කරනවා. අපි ඉන්න පරිසරෙවත් අපි ඉතුරු කළා මැරෙන්නේ නැහැ. ඒත් කායදරකම ඉවරයි. ඒ නිසා එවැනි සම්මා ආජීවයකට අපි නැත්නම් අර පිළිමැස්මකට අපි සමේ ඇති කියන්නේ ඉගෙන ගත්ත අපි ඒ ඉතුරු වෙන කාඩේ ඉතුරු වෙන ධනය ඉතුරු වෙන ශ්‍රමය යහ වෑයමකට යොදන කාලයක් සමස්තයක් වශයෙන් නැත්නම් ජන විඥානයේ සියලු දෙනාට බැරගෙන දෙන්න පුළුවන් දෙපරිත කියන එක නම් විශ්වගත ප්‍රශ්නයක්. ඒකට කාටවත් උත්තර හොයන්න බෑ. ඇත්තටම සරුවචනති හිතුවෙත් නෑ. බෑ එක්කෙනෙකුට අවශ්‍ය නම් තමන්ගේ ජීවන රටාව සකස් කරගෙන Tamanට වෑයම් කරන්න පුළුවන් ගතිය බලනකොට ਸਰුවචනාංශ වැඩ හිටපු කාලේ අද කිසි වෙනසක් නැහැ. ඒක සඳහා ශිල්පයක් තියෙනවා. ඒක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ ප්‍රතිපදාව සමූහයක් වශයෙන් කරන්න බෑ. බෑ. බැරි නිසා මම මේ කියන්නේ. හැබැයි සමූහයක් වශයෙන් උත්සාහ කරන්න පුළුවන් Taman දැනගෙන යන්න ඕනේ. විසිනගක් වශයෙන් කර දන් දෙනවා. ඒකට සිල් ලකිනවා. සමත භාවනා කරනවා විපස්සනා භාවනා කරනවා. ඉතින් අපි নিকමට වර නැගුවොත් මේ භාවනා කිරීම සඳහා කරන සතිය කියන්නේ මොකද්ද කියලා අපි උදේ මතක් කරගත්ත විදිහට මම දැන් මෙතන. ඒ මම දැන් මෙතෙන්ට ආවට පස්සේ තව කෙනෙක් ගැන හිතනවා කියන්නේ සතිය කැඩීම. නිසා සතිය බහුවචනයක් නැහැ. කොයි වෙලාවක හරි සතිය පිටියාන ඒක මම දැන් මෙතන. ඒ නිසා තේරවාදයට කිලින්ම දෝෂාරෝපණයක් තියෙනවා. ඒක ආත්මාර්ථකාමී ආගමක් කියලා. තමන්ගේ විනිදාස තමන්ගේ සතිය තමන්ගේ යහ කල්පනාව ගැන කතා කරන මිසක් පොදු වශයෙන් කරන්න බෑ කියන. ඉතින් ਸਰවඥාන්සේ ඒක පැහැදිලිවම මතක් කරලා තියෙනවා. තමන්ගේ ටිකවත් ඒක කරන්න බැරි කෙනෙක් තමන්ටවත් දැනට සතිය පිටවන්න බැරි කෙනෙක් බොහෝ දෙනාගේ හිතසුව පිණිස කල්පනා කරනවා කියන්නේ ඌ කූට වෙදෙසපන්නච්චෙක් විතරයි. උලඟ තියෙන්නේ අනික් මිනිස්සු සූරාකන අදහස මිසක් සතියෙන් ඉන්න කෙනෙක් දන්නවා තව කෙනෙකුට කරන්න තියෙන ලොකුම සේවය තමයි එයාට සතිය උගන්වන්නේ. නමුත් කට්ටිය කියන වෙලා නැහැ කියලා. දැයන් කරන්න අපිට වෙලා නැහැ. ඒ නිසා ඒව අපි බබාලා ලොකු වුණාට පස්සේ කරන්න, මහත්යරට ගිහලා ආවට පස්සේ කරන්න, එනත මෛත්‍රී බුද්ධ ශාසනය කරන්න දැන් බෑ කියලා. අර ඔක්කොම කළ යුතුයම රාජකාරියක පස්සට දාන ප්‍රමාදයට වැටිච්ච නිදහසට කරුණු හොයන කතා තමයි තියෙන්නේ. ඒට හේතුව අපිට වෑයම නැති නිසා. නමුත් මේ දේශනීය මාර්ගයෙන් මම මතක ලැබෙන්නට හදන්නේ එහෙම පිසාචයට වෙලා හිටියත් සතිය වඩන්න ඕන කෙනාට වඩන්න පුළුවන් ශිල්පේ වඩන්න පුළුවන් ක්‍රමය ඒ සර්වචන සෞරු 2006 ඉස්සලා දේශනා කරපු කී ආදී කිසිම කෙනෙකුට අභියෝග කරන්න බෑ. ඉතින් මේකේ මේ වෑයම කියන වචනය නැත්නම් සම්මා වායාම කියන එක බටහිරට ගිය බුද්ධ ආගම උගන්වන්න හදන්නේ ඒක මේ බුද්ධ ආගම කරනවා කියලා භාවනා කරනවා කියලා එහෙම නැත්නම් මේ තපස් රකින්නයි කියලා සතිය පිනක තටමඬ දෙයක් නැහැ ඒක ඉබේ වෙයි එහෙනම් ඒක ශිල්පේ දැනගත්ත පස්සේ ඉබේ වෙයි කියලා ඒ සම්මා වායාම කියන වීර්ය චෛතසිකය පිළිබඳව අද ලියවලා තියෙන පොත් 100ක් කියවුවොත් 100 දෙනෙක් 100 දෙයක් කියන. මේක දඟලන දෙයක් නව වෙලාව එනකොට වෙයි ඕකයි. අපි මොකටද දඟලන්නේ කියලා ඒ වෑයම් කළ යුතු නැති බවට වෙනම කට්ටියක් කියනවා. තව ගමාරක් කියනවා කිසිම වෙලාවක අත නැර දිගට මිරිකලා අල්ලගත්ත විදිහට දිගටම වෑයම් කරගෙන යන්න ඕනේ. ඉතින් මේ දෙක අතර ආධුනිකයා පුදුමාකාර හිරවිල්ලක් හිර වෙනවා. සමහර කෙනෙකුට දඟලන්න තරමට දෙයක් නැහැ. ඕක වෙලා වෙනකොට ඉබේ වෙයි. මොකද කියනවා මෛත්‍රී බුදුහාමර ගාට ගිහිල්ලා එකම ධර්ම මණ්ඩපේ ධර්ම දේශනා කරනවා අහනකොට ඔක්කොමලා පාරට නිවන් දකි. ඉතින් ඒක නිකන් ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා වගේ යනවනම් මොකටද තටමන. භාවනා කරන්න ගියාම සමහර ගුරුවරු උතුමාකාර විදියට මේක රෙජිමෙන්ටේෂන් කරන්න හදනවා හමුදා වුණාක් කරන්න හදනවා ඔක්කොම පාලනය කරගන්න හදනවා ඉතින් ওই දෙක මැද යෝගාවචරයේක් ආධුනිකයෙක් පුතුමාකාර පටලවිලක පටලයි කොහම වුණත් ඒ කතාව ඒ ප්‍රහෙලිකාව ඒ ගණන කරන්න හදන්න යනකොට ආධුනිකයට අවාසිතාලයට තමයි මේ ශාසනය පිහිටලා තියෙන්නේ ධර්මයේ පිහිටලා තියෙන්නේ යන එක නම් අන්දෝත්සාහය වෙන ගතියකට මේක පිහිටලා තියෙන නිසා අපි 100ක් ගියොත් භාවනා කරන්න 99ක්ම බෑ කියලා අතාරිනවා ඉතාමත්ම වීර්යවන්ත දු වෑයමක් ඇති කෙනෙක් තමයි ඕනම ශිල්පයක මුල අමාරුයි නිසා මුලදී මේ වෙච්ච අමාරුවට මේක අතාරින්න එපා ඒක නැවත නැවතත් කරලා කරලා කරලා කරලා ඒකේ පොට පෑදෙනකන් ලොකු ඉවසීමකින් කටයුතු කරන්න ඕනේ ඒක ඕනම සංගීත භාණ්ඩයක් පුරුදු වෙන්න යන කෙනෙකුට සිද්ධ වෙනවා ඕනම දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න යන කෙනාට සිද්ධ වෙනවා ඒකම තමයි මේ ශාසනයේ තියෙන්නේ ඒ අනුව බලනකොට මේ කාට හරි කනට උරුණම් වචනේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා නම් වශයෙන් කියනවා සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය සතර ඉන්ද්‍රිපාද පංච බාල පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග සහ මේ අපි කතා කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔක්කොම 37ක් වෙනවා. ওই 37 වීර්ය චෛතසිකයේ පමණක් නව සැරයකට බෙස්මාර්ක් කරනවා. වැඩිම පරිණාමයකට ලක් වෙන්නේ වීර්ය චෛතසිකේ. සතිය අට පාරක් හැවහලනවා අට පාරක් විස්මාර්ථ කරනවා. ඒ නිසා ආධුනිකයාගේ තියෙන වීර්යයත් නිවන දකින්න කිට්ටු වෙච්ච සීක භාවයටපත් වෙන්න කිට්ටු වෙච්ච එකනාගේ වීර්යයේ ලොකු වෙනසක් තියෙනවා. එයා මේ වගේ පිරිසකට කියන්න අමාරුයි වීර්ය කියන්නේ මේකයි කියලා. එයාට අවස්ථා රාශියක් තියෙනවා. රූපාන්තරණ අවස්ථා රාශියක් තියෙනවා. පරිණාමයේ අවස්ථා රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා වීර්ය පිළිබඳව ආධුනිකයට කියන කතාව ප්‍රවීණයාට ගැලපෙන්නේ නැහැ. ප්‍රවීණයාට කියන කතාව ආධුනිකයට ගැලපෙන්නේ නැහැ. නිසා මේ දල වශයෙන් කියදැයි මේ වීර්ය චෛතසික යම නැත්නම් මේ වැරවඩන එහෙම නැත්නම් මේ උත්සාහ අතනාරින ගතිය ඔසවදෙන ගතිය තමයි වීර්යය ස්වභාවයෙන් පෙන්වන්නේ. ආධුනිකයට විශාල වීර්යයක් වෙදන්න ඕනේ මේ භාවනා ජීවිතේට එන්න gederin එළියට යන්න. මේ කාම ලෝකයෙන් විනා පැයක් වෙන් කරගන්න මුතුම සටනක් තියෙනවා. මුතු උංගෝදෙනෙක් හිතනවා ඒක මේ මට විතරක් කියන එකක් කියලා නෑ කාටවත් එහෙම වෙනසක් නෑ කාටවත් ඒක දුෂ්කරයි. සර්වඥාන්සේ සඳහන් කරනවා හොඳට ඕම කල්පනා කරන්න කියනවා හැට පෙරලා හොට බිම ඇනිච්ච නාකියෙක් ඉන්නවයි කියලා. ඒ වගේම නාකිච්චයක් එක්ක දීඝ කන. මූණ නිකන් දාන් ලෑල්ලා වගේ වෙච්ච හොඳටම තරුණක භාවයේ ගිහිලා ආච්චම්ම වෙලා. ඉතින් මේ දෙන්නට ඉඳ ගේකුත් නැතිලු. තියෙන්නේ පොල්ල තුලින් හදාගත්ත පැලක්. මේ පැත්තෙන් ගිය කාක්කට ඒ පැත්තෙන් යන්න පුළුවන්ලු පැලලි ඔක්කොම දිරලා. ගෙදරටම තියෙන එක ලබු කට්ටයිලු. ඒ ලබු කට්ටේ තියෙනලු මුංගට පතක් විතරයි. හොඳටම හැන්දෑයිලා දැන් මේක රැයට මේ මුංගට ටික තම්බන කණේක විතරලු කරණ තියෙන්නේ හෙට උදේට හම්බ කරන්න. ඒකට තියෙනලු ගෙවිච්ච දෑකැත්තක්. ඉතින් නාකියා හෙට ගිහිල්ලා කාගෑටි ගෝයන් කපලා දීලා තනකොළ ටිකක් කපලා දීලා හෙටට හම්බ කරගන්න ඕනේ. එහෙම ජීවිතයක් ගත කරන එකට ඔය නාකියට ඔය නාකිච්ච අතාරින්න බෑ කියනවා. අය දිලච්ච ගේ අතාරින්න බෑ කියනවා. අර බාගට ගෑවිච්ච දැකත් අතාරින්න බෑ කියනවා. අර මුං ඇට ටික දාන ලබු කැටේ අතාරින්න බෑ. ඉතින් තරුණ වයසේ බතර යවුණි කොල්ලෙක් කෙල්ලෙක් කොහොම ගැලවෙයිද කියලා හිතන්නේ. ඒ ඒ වීරිය ලෝකයා දකින්නේ ආත්මාර්ථකාමිකවක් කියලා. දැන් මේ තනියම නිවන් දකින්න හදනවා කියලා මුළු සමාජයම එකතු වෙලා අර මනුස්සයාට පුදුමාකාර චෝදනා කරනවා. ඒ නිසා තරුණයෙක් හෝ තරුණියක් මෙතෙන් එන්න ඕනේ කල්පනා කරමින් මේ අපි මේ මොකද්ද මේ කරන්නේ තිරසනෙකුට වැඩිය ධර්මයෙන්තර ජීවිතේ මොකද්ද වෙනස? කිසි වෙනසක් නැහැ. බුද්ධ ඥානසේ සඳහන් කළා තියෙනවා ඒ ජීවිතය ගැනම කල්පනා කරමින් එතන ಜಾති බෝ කරන්නයි ආර්ථිකය වඩන්නයි කල්පනා කරන මිනිස්යාගේ කල්පනා වලට කියන්නේ ප්‍රපංච කරනවායි කියලා මඤ්ඤණා කරනවායි කියලා ප්‍රපංචාබිරතෝ මගෝ කියලා බුදුරජාණන් සඳහන් කරන උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ කාම ගැනම කාම ගුණයන් ගැනම ඉන්ද්‍රිය මිතුරන් පිනවීම කර කතා කරන මිනිසුගේ කල්පනා බරිත ජීවිතය මුර්ගෙක් හා සමානයි කිය. පපංච කර්මෙන් ගත කරන ජීවිතයේ මුර්ගෙක් වගේ පපංචාබිරතෝ මගු. අහිංසකා යෝමුනයෝ. ඒ ඔක්කොම පැත්තක දාලා මේ අහිංසකව තමන්ගේ විමුක්තිය ගැන ගැන කතා කරන කෙනාට බුදුහාමුදුරු මුනිවරයයි කියලා කියනවා. සමාජෙ මොකද කියන්නේ? සමාජය කියන්නේ අපේ ලොකු සංස්කෘතික 40 ගණන් වල ලියලා තියෙනවා. ඒ භාවනා කරන මිනිස්යාට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා ඌට කෝචොක් කරනවා. කෙලපිරිච්ච padikkaමකට තරම සලකන්නේ නැහැ. වයසට ගිහිල්ලා 60 පිරලා නායක වෙලා පැවිදි වෙන එක නම් නරක නෙවෙයි හොඳයි. යන පුළුවන් නම් ජීවිතේ තරුණ වයසේදී මේ භික්ෂුව වගේ මේ වගේ දෙයකට ගත කරනවා කියලා හැරුණත් අනුකම්පා කරන්න ඕනේ නැත්නම් ස්තුති කරන්න ඕනේ බුද්ධ ආධිත්‍ය වෙනවාසල එක කරනවා නෝ සමාජයේ කවදාකවත් එහෙම ආකල්පයකට එයි කියලා හීනකින්වත් හිතන්න එපා නිකන් දල වශයෙන් කියනනම් බෞද්ධ රාජ්‍යයක් හැදෙයි කියලා හීනකින්වත් හිතන්න එපා බහු ජනතාව බෞද්ධහක වෙදි නෑ මේ බුද්ධහමගේ නම ගහගත්ත පිස්සු ටිකක් ඉන්න රටක් නම් හම්බ ඒක වෙන කතාවක් නමුත් මේ ආධ්‍යාත්මයක් ගැන හිතන පිරිසක් සමාජයක බහුතරේ වෙන්නේ ආධ්‍යාත්මය ගැන හිතන පිරිසක් තබා නැත්නම් මේ සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්න තියා බාලම පන්තියේ සම්මාදිට්ඨිය කියන කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කලකල දේ ඵලඵල දේ කියන ලාමකම සම්මාදිට්ඨියවත් බෞද්ධනතාව පිළිගන්නේ නැහැ පිළිගන්නොන සත්‍යක් මරන්න බෑ පිළිගන්නොන සත්‍යක් මරණ ජීවිතයක් මරෙන්න හෝ මරවන්න හෝ මැරවු දෙයකින් ජීවත් වෙන්න බෑ යාට. හොරකම් කරනවා හෝ කරවනවා හෝ කරකම් හොරකම් කර දෙයින් ජීවත් වෙනවක් කරන්න බෑ යා. කාමීත්‍යාචාරයක් හෝ කාමීත්‍යාචාරය කරවීමක් හෝ කරවු දෙයින් ජීවත් වෙන්න බෑ. කළ කළ දේ ඵලඵල දේ ගන්නවා. බොරුවක් කේලමක් හිස් වචන පරිසවචනයක් සත්‍යක් මරණෝ හා සමාන අපාගාමී අකුසල කර්මපත. අපි උදේ ඉඳලා හන්ට යනකම් තොලේ කටේ නොගෑවි කොච්චර බොරු කියනවද? නොදන්න දේවල් ගැන විශ්වාසයෙන් කතා කරනවා. නොමග අරිනවා. ඒකෙන් කේලම් කතා කියනවා. සම්පප්පලාප කියනවා. හර්ෂ වචන කියනවා. ඉතින් අර කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය උපෙන සාත් කියලා තිබුණාට බෞද්ධෙක් කියලා. ඒක ගරු කරන කෙනෙක් බෞද්ධරේ වෙන්න බෑ. ඊට පස්සේ ආ සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මාර්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි වලට යනකොට මේ ගාන වැඩි අඩු වෙනා මිසක වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සම්මාදිච්චේම නැත්නම් මේ කීගේ අතාරින්න ඕනේ නැත්නම් මේක තුමාණිකට පැයක් දෙකක්. දැන් අවුරුද්දකට දින 10ක් 15ක්. දැන් දවසකට විනාඩි 10ක් 15ක් හරි මේක යොදන්න ඕන කියන ඒ ගමනට ඒ තැනට හිත යොදාන්න කරන මූලික වීරිය හිතා ගන්න බැරි තරම් ශක්තිය අවශ්‍ය කරන දෙයක්. ඒක අමාරුයි. ඒක නිසා වීර්යයේ පළවෙනි තැන පෙන්වනකොට අපිට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල හම්බ වෙන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නඋපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදා දීර්ඝ වාක්‍යයක් නූපන් අකුසල් නැවත නොඉපද වීම පිණිස අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නඋපාදාය චන්දං ජනේති අනේ මට මේ ඊගාටන චිත්තක්ෂණය පිරිසුදුයි අනේක නොකෙලිසි පවත්වාගෙන යන්න ඕනේ කියලා හිතක් පහළ වෙන්නේ ඡන්දං ජනේති. ඒක සඳහා පුංචි වෑයමක් කරන එක. චිත්තම් පක්කන්නාති හිත දැඩි කරලා අල්ලන එක. පදහති. කොහොම හරි දැන් මේ ජී චිත්තක්ෂණයත් පශ්චාත්තාපය. දැන් ඉන චිත්තක්ෂණය යන්තම් මම කොහොම හරි පිරිසිදු කරගත්තනම් ඊගාට චිත්තක්ෂණය කොහටත් පිරිසිදුයි. පුළුවන් ද මේ ඇති කරගත්ත චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණයේදී නිකලෙසි පාපක තත්ත්වයටපත් නොවි පවත්තන්න කියන එක ඒ සඳහා උත්සාහ කරනවක්වත් දෘෂ්ටි පැහැදිලිකමක් නැහැ කට්ටියට. ඒකට උපහාසය පිණිස මොකද කරන්න කියන්න තියෙන්නේ? සමාජිතේ පටලවා ගන්න වෙන්නේ මොකද්ද? මේ පිංකම් කරන්න කියලා මොකද්ද ඕ කරන්න හදනවා මේ දැන්න තියෙන පිසුදු හිත ඊගාව චිත්තක්ෂණේ පිංකම් කරන්න ගිහිල්ල නැති ආතතියක් හදා ගන්නවා නැති ප්‍රශ්න කර ගන්නවා නැති තාරාතිරම් ඇති කරගෙන අද බෞද්ධ ලෝකයේ තියෙන මේ පින්කම් සූදුවත් එක්ක බලනකොට ඊගා චිත්තක්ෂණය පිසුදු කර ගැනීම කියන සබ්බපාපස්සා කරනම් කියන එක කොහෙදෝ මුල ගැනීමලා. මේ පින් පින්කම් කතාව. ඒක බෞද්ධ අබෞද්ධ ගාව ඇත්තෙම නෑ කතාව. අබෞද්ධ ගාව තියෙන්නේ පින්පව් කළ මේකක් ඇත්තේ නෑ. එයා ඉතින් දෙයන්නාසේ කරන දැත් ඉඳු කරාවි. Taman දෙයන්නාසේ රඳාව ගාගෙන ඉන්න එකයි කියන්නේ අල්තරේ ගාවට ගිහිල්ලා. බෞද්ධ හැම නෙවෙයි. බෞද්ධ මේ මේ ධම්මා දිට්ඨිය කියා ගන්න කෙනාත් මේ පිංකම් කරන්න හදනවා ඉස්සල්ලාම කළ යුත්තේ පව නොකර සිටීම කියන එක දන්නේ ඒක කියලා දෙන්නවත් මම හිතන්නේ මෙහිම පැයක දේශනාවකින් කරන්න පුළුවන් වෙයි කියලා. ඒකට එනකොට මේ බෞද්ධයා නැත්නම් ආගම අනුව බුද්ධහන් කරන එකන බුද්ධ ධර්මයට නැමුණයි කියලා තමයි ශාස්ත්‍රීය වශයෙන් කියන්නේ. එයා ඊට පස්සේ උත්සාහ කරන්නේ පින් කරන්න නෙවෙයි පව නොකර සිටීමට. එයා උත්සාහ කරන මම කරන කතාවකින් මම කරන වැඩකින් කාටවත් චිත්ත පීඩාවක් නොවේ. සතෙක් නොපැරෙන්නේ. කාමීච්ඡාචාරය නොකරා. නොකර කන් නොකරා. බොරුව කේලම ඉස්සචෙන් පරිසචෙන් නොකර. ඉතින් එතකොට බලන්න දැන් මේ මෙතන වෑයමේ පළවෙනිම විශාල ශක්තියක් වේදන් වෙන්නේ යමක් නොකර සිටීමටනේ. විරමණ ශීලයක් නෙ මෙතනදී. කොච්චර අමාරුද බලන්න සතෙක් නොමරා ඉන්න ගන්න තීන්දුව. හොරකමක් නොකර ඉඳ ගන්න තීන්දුව. කාමීත්‍යචාරය නොකර ඉඳ ගන්න තීන්දුව. බොරුව කේලම හිස්සතෙන් පරිසවචන. ඒ කියන්නේ කය හොල්ලන්නෙත් නැතුව කය හෙල්ලුවට කමන්නේ කාටවත් හිංස නොකර වචනයක් කතා නොකර නැත්නම් කතා කරප කතා කරන වචනේ කාටවත් බාධා නොවි ඉන්නවයි කියන එක අද මොන දේ කරත් අපි මුඛකින් හරි එක්ක කාටද ඉඟි කරලා කාට හරි බාධා වෙනවා මොන වචනේ කතා කරත් පටලවා ගන්න. ඒ නිසා අපි භාවනා කරන කෙනෙක් ගැන හිතමු. ඒ මාසේ පැයක් එක තැනක ඉඳගෙන ඉන්නකොට කොච්චර දුරට යාට විශ්වාසයක් ඇති වුණාද අනේ මේ පැයේදී මගේ අතින් සචේතනිකව සතෙක් මරුන්නේ නැහැ. වර්ගමක් උනේ නැහැ. කාමීත්‍යචාරයක් උනේ නැහැ. බොරුව කියන මේ ඉස්සජන කවුද ඒක සමාදම් වෙන්නේ බලන්න. පැයක් ඉඳලා අනෝ මම පැයක් භාවනා කරද්දී පළවෙනි ධ්‍යානෙ හම්බුන්නේ නැහැ. මට දීප්ප චක්ක පහළ වුණේ නැහැ. මම කහා පාට එලියක් මම දැක්කේ නැහැ. උඩ යනවා කියපුවා දැක්කේ නැහැ නිතා. ඉතින් අර ඉඳගෙන හිටියත් අර නොලැබිච්ච මොකද්ද ප්‍රාර්ථනා කරනවා මොකද මේ ඉඳගෙන සිටීමේදී පවු නොකරනවා කෙරෙන්න තියෙන පෞරාශයක් වැළක්වෙනවා කියන එක අපි දන්නේ. ඒකට කොච්චර බන අහලා යෙදෙන්න ඕනද කියලා ගත්තොත් ඒක වසංගණ්ඩ ඒ ඒ සත්‍ය වසංගණ්ඩ අපි নানা ආකාර ප්‍රයෝග කරගෙන ඉන්නවා. ඒ නිසා භාවනාවේදී නෝපන්න කුසල් නොයිපද වී පිටස ගන්න ප්‍රයත්නය බුදු කෙනෙක් කොච්චර උත්සාහ කරත් ඒ අතරමැදි වෙලා ඉන්න කට්ටිය එක වෙන පැත්තකට හරවලා ඒක අපේ හිතේ කෙලෙස් අපි වෙන පැත්තකට හරවලා නානා ව්‍යාපෘති වල අපි ව්‍යාපෘත කරගෙන ඉන්නවා මම මේ කරන්නේ අනුන්ගේ හිතසුව පිණිස මාගේ මේ ප්‍රයත්නය රට ಜಾති ආගම් පිණිසයි කියාගෙන පියන හැබැයි එනේන චිත්තක්ෂණය මේ ප්‍රයත්න නිසා කෙලසෙන කෙලසෙන්නේ නැතුව කය වචන දෙකෙන් දුෂ්චරිත නොකර ගත කරන එක අපිට නිතරම ජයක් කරන්න බැරිකම වෙලාදී. নানা ආකාර දේවල් කරනවා. ඒක කෙරුලා ඒක ඒක ඉස්තාවර කරගත්තා පස්සේ තමයි සරුවචන සඳහන් කළා තියෙන්නේ uppannānaṁ pāpakānaṁ avasalaṇ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදා. එතකොට යාට තේිනම පවු නොකර හිටියට මේ වාඩි වෙලා කය හොල්ලන්නේ නැතු ඉන්නවා කියලා ඒක විනාඩියක් ඉන්නවා කියලා හිතමු. වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒකට තමයි කය වේදනාවක් ඇති වෙන්නේ. පිටින් ශබ්ද ඇහෙනවා. හිතවිලි එනවා. මට ඉන්න ඕනේ නම් ආනපාන කියලා හිතමුක නැත්නම් ඉන්න ඉරියව්ව දැනගන්න අවශ්‍ය මේ ගොඩාක් හිතේ මම මේ වෙලාවේ කෙලස් නොකලට පෙරකල අකුසල කර්ම නිසා හෝ මේ හිතේට එනවා වේදනාවක් එනකොටම ද්වේෂය පහළ වෙනවා. කවුරු හරි කහිනකොටම ඔන්න මෙතන ද්වේෂ පහළ. හිතවිල්ලක් එනකොටම නැද්දකින් කියලා හිතනවා. ඉතින් එතකොට හිත චිත්තසංතානේ දැනට පේනව අකුසලයක් තියෙනවා කිය. ඊට පස්සේ බුදුරජාණන් සඳහන් දැන් කරන අකුසල් නෙවෙයි ඒ පෙර කළ අකුසල කර්ම නිසා ඇති වෙන විපාක වාරයක් වශයෙන් හිතට එනවා. අන්නේ ඇති වෙන අකුසල් දැකගන්න හෝ ඒ සඳහා මේක නැති කරන්න ඕන කියලා අඩු ගානේ කුසල ඡන්දයක්වත් ඇතිකරනද භාවනා නොකරන කෙනෙකුට බෑ. මේක මේ විදිහටයි කියන්න තියෙන්නේ. අපි gedarathoye අමුදරුවන් එක්ක යුතුයකම් එක්ක යුතුයකම් ගත කරන වෙලාවක අපේ හිතේ මොනවද වෙන්නේ කියලා අපි දන්නෙත් නැහැ. අපිට තියෙන දරුවන්ගේ වගේ කුතුක බලන්න තියෙනවා, කාලගුණය බලන්න තියෙනවා, ඡන්දේ කාටද කී කියලා බලන්න තියෙනවා. ගොඩාක් වැඩනේ. ඒ නිසා අපිට හිතක් වැඩ කරන හැටි බලන්න වෙලාවක් නැහැ. අපි අනුන්ගේ කායික මානසික ක්‍රියා දිහා බලනවා. Tamange දිහාත් බලනවා. නමුත් අර මනස බලන්න වෙන්නේ. කවදා හරි අපි පැයකට දෙකකට හරි භාවනා මධ්‍යස්ථාන පන්සලකට ගහක් මුලට දුක් මූල වෙලා අපි කය වචන දෙක තැම්පත් කරගන්න පුළුවන් වුණොත් එක මොහොතකට එයාට විතරක් මේ කය වචන තැම්පත් කරාට හිතේ සත්ත පහකවත් චීකරුකමක් නැතුව පිස්සු හැදිච්ච වඳුරෙක් වාගේ පණින ගතිය දැක් ගන්න පුළුවන්. එතකොට යාර තියෙනවා මම දැන් පව් නොකරට මේ හිත ඇතුලේ පව් ගොජ දානවා කියන. මේකට කියනවා කායික මානසික කායික වාචසික වශයෙන් චේතනා නොකර සංස්කරණේ නොකර විඥානේ පහළ නොකර හිටියට මේ මිනිස්යා කියන පුරුෂයා තුල අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව වැඩ රාශියක් යනවා. ඌ මැරෙනකන් දකින්නේ ඇස් දෙක වහන භාවනා කරේ නැත්තම්. එයා දන්නේ මොක ඇතුළ මොකද්ද වෙන්නේ කියලා. මේ මිනිසයා ස්වච්ඡන්දේම කය හොල්ලන්නේ නැතු වෙන තීන්දුවක් අරගෙන ස්වච්ඡන්දේම වචනේ කතා කරන්නේ නැතු වෙන හිත තීන්දුවක් ගන්න ඇතුළත බලන්න තරම් පෞරුෂත්වයක් නැත්තම් ප්‍රතිපදා ඉදිරිපත්‍ර නැත්තම් බණක් ඇහිලා නැත්තම් මිනිසයා දන්නේ නැහැ අපි මේ සචේතනිකව සවිඥානිකව කරන ක්‍රියා වලින් මේක වැහිලා තිබුණාට ඒක නතර කරුවට පස්සේ අචේතනිකව අවිඥානිකව අසංස්කාරිකව විශාල වැඩ කොටසක් යනවා. ඒ වැඩ කොටස දැකීම උග දෙනෙක් කාලකන්නිකමක් විදිහට හිතනවා. භාවනා වැරදිලයි කියලා හිතනවා. මේ මට විතරක් වෙච්ච දෙයක් කියලා කියන නමුත් එයාට හම්බෙච්ච පළවෙනිම ලාභේ තමයි කී කී අතහැරලා කියලා භාවනා කරනකොට මේ හිතාමතා කරන දේවල් ප්‍රයෝගයෙන් ශික්ෂාවෙන් නැතර කරලා පස්සේ නොහිතා නොමතා විශාල වැඩ කොටසක් මේ කියන බව තේරුම් ගන්න එක ඔය නිල්ලම ඉනකොට ගොඩින් මහත්තයා නිතරම කියනවා මේ භාවනා කරන්න ගියාට පස්සේ හිතට හිතවිලි ගොඩක් එන බව දන්නේ භාවනා කරන්න ගිය එක විතරයි නොකරපු එක ඒකවත් දන්නේ ඒක කවදාකවත් කවුරක්වත් හිතන්නේ නැහනේ. ගෙදර දුරේ ඉඳගෙන ඔය සිගරට් එකක් බීගෙන, චුයින්ග් එකක් පෙත්තක් කපාගෙන, ටෙලිවිෂන් බලාන, පත්‍ර බලාන ඉන්නකොට මේ හිතේ මෙච්චර වැඩ කොටසක් යන බව දකින්නේ මොකද කාමයට හිර වෙලා. කඹරන. ඒ ඔක්කොම වමනාවෙන් නතර කරලා පස්සේ මේ හිත කියන යන්ත්‍රේ අබමල් රේණුවක වෙනසක් නොකර සක්‍රියව වැඩ කරනවා කියන එක අර gedara dore කය වචන දෙක අවුස්සගෙන ඉන්න දෙයට වැඩිය වඩා හොඳ එකක් මේක කියලා කාටවත් හිතෙන්නේ හිත විසිච්ච බව දැකීම නරක දෙයක් විදිහට තමයි දකින්නේ. මෙන්න මේකටයි කියන්නේ බුබ්බඩකම කියලා. මෝඩකම කියලා. වීරිය නැතිකම කියලා. මේක පුත්‍රජානසේ ලියලා පෙන්නනවා. ගෙදර ඉන්නකොට ඕකවත් දන්නේ භාවනා කරන්නේ ඒක දන්න ඕකට ප්‍රතික්ෂේප කරනවා. ඕකට වෛර කරනවා. ඒ තමයි මෝඩකම කියන්නේ. උන් ඕක පිළිගන්නේ නැත්නම් ඕක දරන්න පුළුවන් ශක්තියක් නැත්නම් ඕක කියන දේ බුබ්බඩේ බත් බූසා ශරීර හොරා කියන. මේක දන්න කෙනා දැන් දන්නවා බුදුහාමුදුරු කියපු නිසා මම විනාඩි 5ක් කය හොල්ලා නැතුව ඉන්නේ. ඒක විනාඩි 5ක් සද්දා කතා නොකර ඉන්නවා. කතා කරනවට වෙලාට වැඩි හිත වැඩ. වැඩ කරන වෙලාවට වැඩි හිත වැඩ. මේක බාර ගන්න පුළුවන් තරම් වීරියක් අපිට නැති නිසා භාවනා කළ ප්‍රතිඵල නැතුණයි කියලා අපි ගෙදර ගියාට මේක තමයි පළවෙනි ප්‍රතිඵලය. මේකට කියනවා භාවනා පාරිභාෂිත શબ્දකෝෂේ මේ කාමයටම යෙදී ගත කරන ජීවිතේ කාම ගුණ කියලා කියනවා. කාම ගුණයන්ගේ විනාඩි 5කට අයින් වෙලා නැත්නම් ටික වේලාවකට අයින් වෙලා හිතාමතා කරන දේවල් ක්‍රියා කර්ම නතර කරාට පස්සේ මේ හිතේ එන ගොජේ ඒකට කියනවා කාම සංඥා කියලා. කවුරුත් දන්නේ මේ කාමයටත් වැඩිය බරපතල එකක් තමයි කාම සංඥාව. ඒකට මුහුණ දෙනකොට තමගේ පෞරුෂත්වය සම්පූර්ණයෙන්ම කඩලා ඔය සදාචාර ජීවිත ගැන හිතන්නවත් හම්බෙන්නේ අපේ හිතේ තරම් නොකෑමන දහපතුරා පට්ටවඳුරු කඩප්පුලි හිතක් තියෙනවා. කොයි එකාගෙත් එකයි. ඒක පිළිගන්නට ඒක ප්‍රසිද්ධ කරන්න අපිට කොන්දක් අපිට අපේ ගුරුවරු දීලා නැහැ. අපේ ආධ්‍යාත්ම අපිට දෙන අපි වසංගත. අසංගකන ඉන්න තාක්කල් අපි ඉතින් සාන්ත දාන්ත තීත කූඩු වගේ ඉතින් සමාජයේ ඉදිරියට ටයිකෝඩ් ගහගෙන හැසිරුණාට හිත ඇතුලේ තියෙන දේ ලස්සන එකක් තියෙනවා. අපි ඔක්කොම හිත එක විදියටම කැතයි. පිළිගන්න කැමති නැහැ. ඒක පිළිගන්නේ ධර්ම සාකච්ඡාවක විතරයි. බුදුජානනාංශේ පොත්ත ගලවලා ඇතුලේ මැදේ අරන් පෙන්නනවා. ඔබට පුළුවන් නම් කතානකර විනාඩි 5ක් ඉඳලා වෙච්ච දේ කියපා එක්කෙකුට තමන්ගේ හිතේ දේ දේ අවංකව කියන්න බෑ තරම් කැතයි. කියාගත්ත දවසේ උන්ද තමයි කල්යාණ මිත්‍යා. ඒක තමයි සද්ධර්මයේ කියන්නේ. අපිට ඒ දේ සඳහා විශ්වාසයක් ඇති වෙනවා නම් ඒක තමයි කියන්නේ අපි සත්පුරුෂය කියන්නේ. ඉතින් ඒක හෙලි කරාට පස්සේ යාට ශක්තියක් තියෙන්න ඕනේ. මේ හිතාමතා කරන දේ නැති වුණාට නොසිතා නොමතා වෙන දේවල් හෙලි කරගන්න පුළුවන් වෙන්නේ ගිහි ගත හරි විතරයි. ඉඳගත් කෙනාට විතරයි. එයා ඊට පස්සේ ගන්න උත්සාහයට කියන්නේ uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ na uppādāya. පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්හාති පදාති. ක්‍රියා නොකර ඉන්න වෙලාවේ හිතේ මතුවලා එන මේ දෙයට බුදුහාමුදුර දෙනි පරිඋත්ථාන කෙලස් කියනවා මේකට. එතන මේකට නීවරණ කියන නම දෙනවා. මේ නීවරණ දැක්කට පස්සේ ඒට වෛර කරලා මොකක්වත් කරන්න බෑ. ඒ තී සඳහා බුදුහාමුදුර දෙන ප්‍රතිපදා මොකද්ද? Taman ගීගේ අතහැරලා ආවට හිත නොසන්සුන් නම් හිත කියන්නේ යන්නේ සද්දවලට දඟලනවා. වේදනාවට නගලනවා. හිතනවා. දෙකට කවෝ පණුවෙක් වගේ නටනවා. කොට දාපු මාළියෙක් වගේ දඟලනවා. පිස්සුවෙන්ටි වඳුරෙක් වගේ පනිනවා. අන්න ඒක දැක්කට පස්සේ බොයි පිටින් හිටියට බලපන් ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා මේක උඹ නෙවෙයි මේ මෙතෙක් ගෙනා කෙලිස් ධාරාව. මේක නැති කරන්න ඕකට වෛර කරන්න බෑ. රූප කර්මස්ථානයකට හිතියොදපන් කියන ඔන්න බරපතල තැනකට හිතයක්. බරපතල දෙයකට හිත යනවා. දැන් දැනගන්න වෙනවා. කාමේ කියන්නේ මොකද්ද? කාම සංඥාව කියන්නේ මොකද්ද? වස්තු කාමේ කියන්නේ මොකද්ද? ක්ලේශ කාමේ කියන්නේ මොකද්ද? වස්තු කාමෙන් ක්ලේශ කාමෙන් අයින් වෙන්න ඕනේ නම් ප්‍රතිපදා තියෙන වස්තු කාමෙන් අයින් වෙන්න නම් ක්ලේශ කාමයේ අඳුර ගන්න ඕනේ. ක්ලේශ කාමෙන් අයින් වෙන්න ඕන නම් රූප කර්මස්ථානට හිත දාන්න මේකට කියනවා කායානුපස්සන. එහෙම නැත්නම් කායගත සත් සිංහල කියන කාගියාසි. ඉතින් එතන තමයි ඔන්න මේ කෙනා දාන සීල ඉක්මවල භාවනාවට එළඹෙන තැන. මම මේ විතර භාවනා කියන කෙනා අදහස් කරන්නේ විපස්සනා. කවදාරේ හිතන්න මේ සාවිසාල පෙර ආය අකුසල් නොකරන්න ගන්න චේතනාවත් උපන්න අකුසල් දුරුවන් කිරීමකට ගත්ත චේතනාවේ ඉඳගෙන අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති කියලා නෝපන් කුසල් ඉපදවීම පිණිස මේ ආධුනිකයා ගන්න ප්‍රයත්නෙට කියන්නේ එක චිත්තක්ෂණයක් ආස්වාසේ හිත පවත්ත. එක චිත්තක්ෂණය ප්‍රස්වාසේ හිත පවත්ත. ආස්වාසේ හෝ ප්‍රස්වාසේ කියන මේ රූප ධර්මයේ ආයෝ පොට්ටබ ධාතුවේ හිත පවත්තන කිසිම වෙලාවක කාමයේ හෝ කාම සංඥාවට රජ වෙන්න බෑ. ඒක මෙතන ඉන්න උගෝ දෙනෙක් අත උසලා යස් කියන්නේ. ඒක ඕන වෙනකොට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්, උරගා බලන්න පුළුවන් දෙයක්. ඕනම වෙලාවක අර විදියට පටල වාඩි වෙලා හරි සක්මන් කරනකොට හරි ඉන්න සක්මන් ඉරියව්වට හරි වම දකුණට හරි ඉඳගෙන ඉන්න ඉරියව්වට හෝ ආසත් පසාර හිත දාලා එයා බැලුවොත් මේ ආස්වාස වෙලාවේ ආස්වාසේ දන්න හිතේ මොනම විදියකින්වත් ඉඳුරම් පිනවීමක් හෝ නීවරණයකට ඉඩ නැහැ. කාමයට හෝ කාම සංඥාට ඉඩ නැහැ. හැබැයි ඒක දක්ෂ ගුරුවරු ඊ타ත්ම කුශාග්‍ර බුද්ධිමත් ගුරුවරු කියනවා ඒ විදිහට වර්තමාන මොහොතේ හිත පැවැත්වීමෙන් යෝගාවචරයට ලැබෙන මේ සාන්තිය ඒකේ ඉන්නකොට යෝගාවචරයට වැටෙන්නේ නැහැ. එක චිත්තක්ෂණයක් වර්තමානයේ හිත තිබ්බට ඒ චිත්තක්ෂණය තුල කාමේ නැති බව හෝ කාම සංඥා නැති බව චින්තාමේ ඥානකින් හෝ සුතමේ ඥානකින් තේරුම් ගන්න මිසක ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. මේකත් යෝගාවචරයට අවශ්‍යිත පිටලා තියෙනවා. Taman ඉන්නේ කෙලස් නැති තැනක. නමුත් කෙලෙන් නැති බව දන්නේ නැහැ. අරමුණේ ඉන්නේ. එයා අනුතින් අරමුණේ හිටියයි කියලා ලාභ හම්බ වෙයිද, සත්කාර හම්බ වෙයිද, සිලෝක හම්බ වෙයිද මොකක්ද හම්බෙන්නේ? නිකන් හුලන්නේ. මේ ආස්වාද ප්‍රසවාසය දැක්කයි කියලා මොකද්ද හම්බෙන්නේ. ඉතින් අගර තර්කණේ යාවට මේ හුලං දකින්න එක ආස්වාද ප්‍රසවාසය දැකීම වම දකුණ කියලා මේ කබින තමන වමේ දකුණේ හිත පවත්තන එක මොකද්ද ආනිසන්තේ. ඉතින් මම අර පිටරට ගිය වෙලාවේ ඒ ධක්මන් භාවනා පිළිබඳව වැඩි අවධානයෙන් කතා කරනකොට මට විරුද්ධව කතා කරන එක්කෙනෙක් කියලා තිබුණා. මට ආරංචි වුණා ඉතිවත් කට කතාද පල්පල්ද කියන්න මම දන්නේ. ඉතින් ඔය කියන විදිහට වම දකුණ හිත පවත්නකොට නිවන් දකින්න නම් ආමිකේ කට්ටිය දැනට ගොඩක් නිවනටපත් වෙලා තියෙනවා. ඔක්කොමලා left right කරන උදේ ඉඳලා ඇඳ වෙනකම්. ඌව නිකන් පොයි. එහෙම කරලා කොහෙද මේ භාවනා කරන්නේ? වම දකුණ බැලුවට කොහෙද? එහෙම එකක් ඇත්තේ නැහැ. ඕනෙම කෙනෙකුට කියන්න පුළුවන් උහුලන්දියා බලන්නලා ඇති ලාභේ මොකද්ද? මේ ආසත් පසත් දකින්නවා තමයි. මොකද්ද ලාභේ? මේක තමයි අපේ තර්ක. එයා දන්නේ නැහැ මෙතෙන්ට එනකොට අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මං නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති සම්පූර්ණයි. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මං පහනාය චන්දං ජනේති වායං පායමති විරියං ආරපති සම්පූර්ණයි. දැන් මේ අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය මේ වෙන්නේ කියන එක මේ තරම් උත්තරම මට්ටම් තුනකින් පත්වෙච්ච තෙද ගැන්විච්ච රේන්ෆෝස් නැත්නම් ශක්තිමත් වෙච්ච මේ චිත්තක්ෂණයට අඩු ගන්න යෝගාවචරය අවසල්කන්නේ. යෝගාවචර තේරෙන්නේ යාට දෙනවා ඊට වැඩිය නරකද හඳුන් මල් සමම්පිච්ච මල් වට්ටියක් කරන චෛත්‍ය වටේ කර කියනවනම් මීට වැඩිය හොඳයි කියලා හිතෙනවා. බෙර සද්දය ඇහෙනවනම් හොඳයි කියලා හිතෙනවා. හඳු කුරුපත්තු කරනවා හොඳයි කියලා හිතෙනවා. හඩු ගඳ ගගා දෙනගක් එක්ක ඉන්නවනම් හොඳයි කියලා හිතනවා. අර හුස්ම ටික බලන එක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් මේ කාටවත් මේ පශ්චාත්තාප වෙන්න ඕන ජීවිතයක් නෙවෙයි මේ. බත් කන ගම තමයි උස්ම යන ඇති බලතැයි. ඒට නිස්සාරණට ආපු අම්මා කෙනෙක් කියනවා. මං නම් ගොඩක් භවනා කරලා නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ මට කිව්වා එක දවසකට මලක් කිමිට තරම්වත් එක හුස්මක්වත් සතියෙන් ගන්න කියලා කිව්වයි. ඒ කවුරු හරි ඉන්නවද මෙතන කරන්න බැරි කියලා. මේ මලක් කිමිට තරම් එක හුස්මක් සතියෙන් ගන්න කෙනාට කිත හැකි හිත හුස්ම දෙකක් ගනින් අම්මා තේරෙනවනේ එක හුස්මක් ගන්න පුළුවන් එකක් ගිය පාර කොච්චරද කියනවනම් දැන් හරි පාර අහුවෙලා තියෙන හෙට හුස්ම දෙකක් තුනක් මේ විදිහට බුදුහාඳුරෝ 1 2 3 4 කියන කුංචි පාඩමකින් ගන්න දේ අපි මේ කුට්ටි වශයෙන් කඩන්න හදලා අපි ලොකු සංසින්න කාලේ කියනවා දුඩම් ගොඩක් බදාගත්තට මොකක්වත් අහුවෙන්නේ එකක් අල්ලපන් යකෝ අතින් එකක් අල්ලපන් උට අහු වෙනවා. අපි එක අල්ලන්නේ අපි මේ තොග වෙන දාමට බහින්න හදනවා පටන් ගන්නකොට. එකෙකුට ඔක්කත් කරන්න මොකද අපේ කෑදරකම හැම ක්‍රියාවකම තියෙන. අර එක එක එක එක අල්ලන්නේ අපිට තුන අපෝ එක මොන්ටිසෝරි පන්ති. අපිට බැරිද මේ තොග වෙන දාමට යන්න ගෙලිම ස්කෝලර්ෂිප් එකකින් ගිහිල්ලා ආනාපාන සතිය ඉන්ජෙක්ෂන් එකකින් අරගන්න ඔපරේෂන් එකකින් ගන්න පෙත්තක් කිලින්න උත්සාහ කරනවා. අර කළ හැක්ක කරන්නේ. යා දැනගන්න ඕනේ කළ හැක්ක වුණාට ඒ වෙනකොට නූපන්න කුසල් නොයිපදී තියෙනවා. උපන්න කුසල් හිතෙන් අයින් වෙලා තියෙනවා. දැන් කුසලයේ පටන් ගන්න. ඉතින් අපිට ඕක සඳහා සුදු ඇඳගෙන පන්තරවල ගිහිල්ලා බොම ලෝක වාඩි වෙලා ඉඳගෙන කරන එකත් හොඳයි. එහෙම නැත්නම් සක්මන් මළුවක් හදාන කරන එකත් හොඳයි. තමන්ට නිදා ගන්න ගියාට පස්සේ පැත්ත වැටිලා ඉන්න වෙලාවක එක හුස්මක් බලන්න කියන එක කාටවත් බෙර ගහන්න ඕනේ නැහැ නේ. කාටවත් කියපන්න ඕනකමක් තිබුණේ නැහැ. මං පටන් ගන්නකොට මං කරගත්තේ මං කිසිසේත්ම බෞද්ධකමක් කියන්න ගියෙත් නැහැ. සුදු ඇන්දෙත් නැහැ. බාහන දැම්මෙත් නැහැ. ඔක්කොම පිස්සු කෙලින ගමන් බැලුවා. ඉඳලා හිටලා එක චිත්තක්ෂණයක් මම දැන් ඉඳගෙන ඉන්නේ. මම දැන් හිටගෙන ඉන්නේ. මං දත්ම දිනවා. මං අත හොදනවා. ආදි වශයෙන් තැන් තැන් වල කරන වැඩේට හිත දාන්න ගියාම ඉතින් කාටවත් කියා පාන්න ඕනේ නැහැ නේ මම භාවනා කරනවා. ඕගොල්ලෝ නිශ්ශබ්ද වෙන්න කෑ ගහන්න එපා. මම ලොක්ෙක් මට වැඳපන් කියන්න ඕන කම නැහැ. මෙන්න මේ ටික කරන්ඩ ඒ ක්‍රමවේදය දෙන්නෙත් නැහැ. දුන්නට කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. මොකද අපි මේ ආගම කියලා මේ පිංකම් කරනවායි කියලා. මොකද්දෝ දෙයකට මේ ගංජා ගහලා වගේ ඩෝප් කරවලා තියෙනවා. ඉතින් ඒ දේ කරනකොට කවුරක්වත් කිව්වොත් එimhe පමන්නේ මල පූජා කරත් කමන්නේ මල පහ කරත් කමන්නේ සතියෙන් කරපන් කියලා එහෙනම් මාත් එකඟ වෙනවා. වැසිකිළියට කියලා මල පහ කරා. කඳකිළියට කියලා මල පූජා කරා සතියෙන් කරනවා නම් ඒක වටිනාකමක් තියෙනවා. අපිට බෑ. අපිට තියෙන්න ඕනේ පන්සලට යන්න. ගියන කෘත්‍යය සතියෙන් කරනවා නම් කොච්චර ලස්සනක් හිතී කියලා හිතනවා. ලක්ෂයක් සෙනගේ හිටියත් ගෝසාවක් නැහැ. කරන දේ කරන්නේ කියන්නේ කැම්බැල්ලේ විතරයි. ඉතින් කැම්බැල්ලේදී නෝපන්න කුසල් පහළ වෙන්න ඉඩ තියෙනවා. පහළ වෙච්ච අකුසල් තද වෙන්න ඉඩ තියෙනවා අලුතෙන් කුසල් නොවෙන්න ඉඩ තියෙන නිසා භාවනා පින ඔය සියලු කුසල් ඉක්මෝල යනවා ඒ නිසා කවුරු හරි පුරුදු කරන මේ සම්මා වායාමයේ කියන එක ලදලද වෙලාවේ දී ඇති චිත්තක්ෂණයක Taman මෙතන මම දැන් ඉන්නවා කියන එකට සමාදම් වෙන්න පටන් අරගත්තොත් එයාට තීන මේක වඩන්න පුළුවන් කියලා එක තැනකින් මේ හිල් කරගත්තට පස්සේ මේක අතනින් මෙතනින් අතනින් මෙතනින් Tamanට මේක ලන්දේසිකාරය හරක්කම එලා ගත්තා වගේ දවසේ වැඩි වේලාවක් يعني අපි හිතමු මේ වගේ දැනට වාඩි වුණයි කියලා. පැයකදී එක චිත්තක්ෂණයක් හිතන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ආශාස කරනට ආශාස බව දැන් වැඩි හරි. මගේ තියෙන සියලු ඥාන, සියලු අදිෂ්ඨාන ශක්තිය, සියලු වීර්යල චිත්තක්ෂණ දෙක, හුස්ම දෙක, තුන, හතරක් කරන්න බැරි අපි වටිනාකම දන්නේ. අපි ඒක සමාදන් වෙන්න දන්නේ නැහැ. ඒ සමාදන් වෙන්න දන්නේ නැතික මේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් බණ කියනකොට කියනවා. Taman ඇසුරු කරන ගුරුවරගේ වැරද්ද නිසා ඒක වෙන්නේ කියලා. ඒක ගුරුවරයා තේරුම් කරලා දෙන්න ඕනේ මොකද මේ කාමභෝගී ගත කරන අමුදරුවන් රකින්න මිනිස්සුන්ට මේවා කල්පනා කරන්න වෙලාවක් නැහැ. එයා දන්නෙත් නැහැ. එයාට හම්බ වෙච්ච වෙලාව විවේකීව තැම්පත් කරලා කියන්න ඕනේ. ඕගොල්ලෝ මේ ලෝකේ කරන ලොකුම පින මොකද්ද? Taman ඉන්න ඉරියව්ව, කරන දේ, කියන දේ සතියෙන් යුක්තව එක චිත්තක්ෂණයක් එක පැයට කරනවා. එක දවසට කරනකොට ලොකු පටන් ගන්නවා. ලොකු ජයග්‍රහණ දුර ගමනකට ඒකෙදි මෙන්න මෙච්චර කුසල් සිද්ධ වෙනවා. නූපන්න කුසල් නොයිපදී හිටිනවා. හිතේ උපන්නා වූ කෙලෙස් තියෙන එක අයින් වෙනවා. අලුත් කුසල ධර්ම පටන් ගන්න තැනක් වෙනවා. ඒ නිසා මේක තුන් සැරයක් සාදුකාර දීලා මේක වැඩි කරගෙන යන්න ඕනේ කියන එක දිගෑරලා බේරලා කියලා දෙන්න බැරි නම් ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා භාවනා මධ්‍යස්ථානට ආපු කෙනෙකුට ඒක කියලා දීලා එයාට තේරුම් කරලා දෙන්න බැරි නම් ශිෂ්‍යයාගේ ලකුණු කැපෙන්නේ නැහැ. ගුරුවරයාගේ ලකුණු කැපෙනවා. ඉතින් අද ඉන්න ගුරුවරු දැන බලන්නකො පොඩ්ඩක්. භාවනා උගන්වන ගුරුවරු කොච්චරක් මේ පටකොට බේරලා කතා කරන කට්ටියද එහෙම නැත්නම් මේ භාවනා කරන්න එන අය අල්ලගෙන පිංකම් කරන කීදාහක් කියනවා. භාවනා කරන්න එන පිරිස අල්ලගෙන ඒ චීන් සාදුකාර දිදී මේක ඉව නරක වැඩ කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඉව නරක නෑ ගෙදෙට්ලා ඉඳ සතුම් මන්න හොරකම් කරන වැඩිය හොඳයි. භාවනා කරන්න ගියාට පස්සේ මේක පට බේරලා තේරුම් ගත්තොත් හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා. කොච්චර තේරුම් කළා දුන්නා තේරුම් ගන්න නැති කොටසක් ඉන්නේ. 100ට වැඩි කොටසක් තේරුම් ගන්න ඒක ගැන කලාවරොත් වෙන්න එපා. ඒක ඔක්කොටම තේරෙනවා එකෙක් තේරුම් ගත්තොත් නැත්නම් එකියක් තේරුම් ගත්තොත් උන්දගේ හිතේ විතරයි සාසනෙති. එයා විතරයි මේ ශාසනය මෙතෙක් කල 2600ක් ගෙනාවේ ඔය කෑකොස්නම් ගහන කට්ටිය නෙවෙයි. ඒ නිසා මහසිසයඩෝ ස්වාමීන් වහන්සේ කියනවා මේ ශාසනය සීල් සමාධි ප්‍රඥා ශාසනයේ තියෙන භාවනා කරන කෙනාගේ පපුවේ මිස ඔය හදන සිද්ධාස්ථාන පූජා ස්ථානවල දිවි. ඒ නිසා තමන්ගේ හදමඩල පපුව පුළුවන් තරම් බුදු ගඳ කිලියක් කරගන්න. කලින් හොඳ පිරිසිදු තියාගන්න. ඉන්න ඉරියව්වක් පහසුවෙන් ඉන්න. අනුන් කරදර කොච්චර දෝ ඔලුවට ගෙනාට දැම්මට කෙලින් කරපු ඉදිකට්ටක් වගේ තියන්න කියලා කියන මොනව වැක්කිරුවත් ඉදිකට්ටේ තොඩේ මොකුත් හිටින්නේ නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් කෙලින් කරපු ඉදිකට්ටට අබවක් කරන්න, වැලිවක් කරන්න. ඉදිකට්ට කෙලින් තියෙන තාක්කල් හිටින්නේ. නිකමට ඉදිකට්ට පැත්ත දාන්න දාපු ගමන් යට වෙනවා. සතිය නැති හැම චිත්තක්ෂණයම කෙලෙස් උරා ගන්න. සතියෙන් ඉන්න චිත්තක්ෂණයේ කෙලින් කරපු ඉදිකට්ටක් වගේ කොච්චර කුණු දැම්මත් හිතින්නේ අන්න ඒක තේරුම් ගන්නට තොග වෙනදාමේ බෑ කියන එකයි මම කියන්නේ. මම තේරුම් ගත්ත නිසා මම බංගේ බබත් තේරුම් ගන්නවා මගේ අම්මත් තේරුම් ගන්නවා මගේ ගෑණිත් තේරුම් ගන්න ඕනේ ඒ කතා නෑ. මේ අපි කර්මානුකූලව හරි විචිත්‍ර જાතියක් එක්කනේ තේරුම් ගත්තොත් ඒ මනුස්සගේ ක්‍රියාවලිය හරහා ඒ පවුලටම ඒ පද්ධතියටම ඒ පර්ෂදයටම ඒ ප්‍රජාශාලාවටම මේක පැතිරෙනවා. ඒක අමෝතු ක්‍රමයකට ඒක පැතිරෙනවා. බණ කියලා නෙවෙයි ක්‍රියාවෙන්. ඒ නිසා මේ විදියට වීර්ය කරන වෙලාවේදී නූපන් කුසල ධර්ම පහළ වීම සඳහා තටමණේක නෙවෙයි කරණ තියෙන්නේ ක්‍රියාව නතර කරලා. එහෙම නැත්නම් කායික ක්‍රියා වාචසික ක්‍රියා නතර කරලා මේ සිදුවෙන කාම සංඥා මතුවෙනකොට ඒ කාම සංඥා වෙනුවට ඉන්න ඉරියව්ව නැත්නම් ආස්වාද ප්‍රසවාසය නැත්නම් ඇවිදින සක්මක් කරනලා වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තට පස්සේ යම් කිසි කෙනෙක් වෙන බාධාවල් ගැන කතා කරන නම් එයා අසත්පුරුෂයෙක් සහ අසත් ධර්මේ කතා කරන කෙනෙක් වෙනවා. ඒ බාධා මැද එක චිත්තක්ෂණයක් හරි මට සතියේ ඉන්න පුළුවන් වුණා. මට ආස්වාසියක් දකින්න පුළුවන් වුණා කියලා අර ඔක්කොම පව් පැත්තක දාලා වැරදිච්ච පැත්තක දාලා හරි ගිය සතිමත් වෙච්ච එක හුස්ම ගැන කතා කරන එක නා භාවනා ජීවිතයේ 50ක් ලකුණු ලබනවා. ඒක හොඳට තේරෙනවා කමඨාන් සුද්ධ කරනකොට අපි කොච්චරක් වැරදිච්ච පරිච්ඡේද ගැන කතා කරනවා. කවුද මේ ඔක්කොම මැද හරිගේ චිත්තක්ෂණේ විතරක් බුදුහාමුදුරණ පිංසිට වෙන්න මම මිනිස්සෙක් වෙච්ච නිසා මගේ චිත් ක්ෂණ සම්පත්තිය නිසා සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම ශ්‍රවණ නිසා මට එක චිත්තක්ෂණයක් සත්‍යමත් වෙන්න පුළුවන් වුණා කියන එක කටුකුරුද ඥානන්ද සාසි කියනවා. සද්දන්ත කුලයේ ඇතෙක් විදුරු කොටක වැටලා තියෙන ඉදිකට්ටක් අහුලන්නේ කොහොමද කියලා අහනවා ඒ හොඬේ දාන. අනිත ඔක්කොම බේරලා හරියට ඉදිකට ගන්න හදනවා වගේ තමයි මෙතෙක් චිත්තසංතානයේ සංසාරේ පුරා කරපු සීළු අකුසල ධර්ම පැත්තක තියලා මේ උපයා ගන්නලද එක චිත්තක්ෂණය දාන්ත ධාතුන් වහන්සේ වගේ කර්ලෝක තැම්පත් කරන්න දාන්නවනම් ධාතුන් වහන්සේ නමක් වගේ කර්ලෝක තැම්පත් කරන්න දාන්නවනම් උන්දට ලැබෙනවා ධර්ම ආරක්ෂාව. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන දේවල් බලන්න වැරදිච්චයි පෙරදිච්චයි. ඊව කතා කරන කරන්න හිත හුණියම් වෙනවා. ආය කවුරු තුණියම් කරන්න ඕන ගමන්නේ. එහෙම කතා කරන කෙනෙක් නොදකින් නොපතන් කියලා අයින් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. නිසා මංගල කාරණා වශයෙන් අතීවනාච බාලාණන් නැත්තම් පණ්ඩිතානංච දේවණන් හම්බ වෙන්නේ නැහැ කියලා හිතනවා. මේ මෝඩියෝ, තකතිරෝ, බුබ්බඩියෝ, කම්මැලියෝ ඇසුරු කිරීම පැත්තකට කරේ නැත්තම් කවදාක සත්පුරු සාස්ත්‍රයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි අනන්ත අප්‍රමාණ කාම සංඥා මැද රූප කර්මස්ථානයක් මුදුන්පත් කරගන්න මේක කාම සංඥා බව දැනගෙන ඒක අයින් කිරීමට එව්වත් එක රණ්ඩු වෙන්න යන්න එපා. අසත්පුරුෂයන්ට නොදැනෙන්න අසත්පුරුෂය කපලා සත්පුරුෂත් එක්ක නිතර ගත කරන එකයි තියෙන්නේ. පුළුවන් තරම්. සත්පුරුෂය එච්චර කැමති නෑ අපි ළඟට යනවට. කරන්න දෙයක් නෑ. පුළුවන් තරම් දරදී ඇදලා ඇඳලා යාප්පු වෙලා සත්පුරුෂත් එක්ක ඉන්නකම ආසත් ප්‍රසවාසත් එක්ක හිටියොත් පිම්බීම හැකිලිමත් එක්ක හිටියොත් වම දකුණත් එක්ක හිටියොත් ඒ සඳහා Tamanට හොයාගතයි ක්‍රමසහ විදි ඒ ගත කරන්න පුළුවන් ක්‍රමසහ විදි හැම කෙනෙකුටම සමාන බව දැන් කරන ඥාන විද්‍යාවෙන් පෙන්නලා කියලා කියනවා හැම කෙනාටම මේක කරන්න ඕනේ නම් ක්‍රමසහ විදි අතින් අපි manussත්ව ඔක්කොම සමානයි අපි දන්නේ කරන්න ඕනේ ඒ නිසා අපි වැරදිච්චව ගැන කතා කරගෙන ඉන්නවා ඒ නිසා භාවනා කරන කෙනා වීර්ය කරනකොට මේ කල යුත්තේ මේකයි කියලා දන්නවනම් එයාට ක්‍රමසාවිදි උගන්නන්න ඕනේ නැහැ. ඒක බාලයටත් තේරෙනවා, තරුණයටත් තේරෙනවා, නාකියටත් තේරෙනවා. උගතරත් තේරෙනවා, නුගතරත් තේරෙනවා. පැවිද්දටත් තේරෙනවා, අපවිද්දටත් තේරෙනවා. ඔක වෙලා තියෙන අපිට ඒ ඒ දර්ශනේ නැහැ. මේ භාවනා කරනකොට කරන්න තියෙන ඔක්කොම කරදර තිබුණත් පුළුවන් තරම් ලදලද වෙලාවේ ආශ්‍රත් ප්‍රසවාසයේ ඉන්න ඕනේ කියලා. එතකොට ඒක වඩා වර්ධනය කිරීම සඳහා එහෙම නැත්නම් මේ ඉගෙනගත්ත ශිල්පයේ මල් මාලයකට තව තව මල මල අමුණන්න වගේ එක එක වැඩි කිරීමේ ක්‍රම අපි සංසාරේ කොච්චරද කරලා තියෙන්නේ. දැන් ඒක පෙළ ගැහිලා ඇවිල්ලා සමහරවිට ඊයේ නම් මට මලක් කිමින තරමට එක හුස්මක් ගන්න පුළුවන් වුණා. අද මම හුස්ම රැලි දෙකකට උත්සාහ කරනවා. තුනකට උත්සාහ කරන කියලා මේ ටික ටික වැඩෙන වෙලාවේදී අපි මේ කුට්ටි කඩා ගන්න දඟලන එකයි දොඩංගොඩ බදා ගන්න හදන නිසා තමයි අමාරු වෙන්නේ. සත්පුරුෂයා එහෙම කියන්නේ. සත්පුරුෂයා කියනවා පටන් ගන්නකොට ගාක් වීර්ය අවශ්‍යයි. ටික ටික ටික ටික වැඩි කරන්න යන්න. ඒ නිසා මල් මාලයකට මල් ලබන උපමාව ගන්න. දවසට මලක් කිමින තරම් එක හුස්මක් හරි සතියෙන් ගන්නවා කියන එක හිතන්න. සක්මන් කරනකොට එක වමක් තියෙනකොට දකුණෙන් වෙන් කරලා ආනාපානෙන් වෙන් කරලා සද්දෙන් වේදනාවෙන් හිතෙන් කරලා මෙන්න මම වම තියෙනවා කියලා දන්නවනේ. මං කියනවා සිද්ධාර්ථ කුමාරයා ඉපදලා පියුම් පිට වැඩියයි කියලා එකක් තියෙනවා. පියවර හතක්. යන යන කකුල තියෙන තැන් වල පියුම් පිපුණා. ඔන්න ඕක තමයි පියුම් පිපුණායි කියලා ගන්න තියෙන්නේ. තමන තමන පියවර ගන්න. කවදා හරි කවදා හරි යෝගාවචරයට පියුම් හත පිපුණා නම් ඒක පියවරට පියවර හතක් තියන්න ගියා නම් හොඳට නිවන කියන එක එච්චරම දුර එකක් නෙමෙයි. පියවර හතක් වම දකුණ වම දකුණ කියලා පියවර හතක්වත් ය아가න්න බැරි බොළඳයි කියලා හිතන්න අපේ හිත. එක පියවර හතක් එක දිගට තියාගන්න බැරි තරම් බොළඳයි. හුස්ම රැලි හතක් එක දිගට ගන්න බැරි තරම් පොළඳයි. ඉතින් අපි පුංචි අදිෂ්ඨානයක් ගන්නවා. අනේ සියලු පින්කම් වල ආනිසන්ත බලේ, සියලු අදිෂ්ඨාන ශක්තිය බලෙන්, සියලු අත්තරජිර බලෙන් ඉඳගත්තර පස්සේ හුස්ම රැලි හතක් ගන්න ලැබේවා. එක දිගට. අවිජිනෝට පියවර හතක් ගන්න ලැබේවා කියන එක මේක කරන එකමත් නෙවෙයි මේකේ වැදගත්කම. කරලා මේක බය නැතුව වාර්තා කරන්න පුළුවන්. අද්ද කියන. උන්දට පාර කියන එක අමාරු නෑ. ඉතින් මාද මෙතන බය නතර කරන්න කල්පනා පැයක් විතර බණ අහගෙන තියෙනවා. මෙතන ඉන්න ඔක්කොටම මේක බාලාංශ පන්තියක් බව මම දන්නවා. උගදෙනෙක් මේක මේට වැඩි කරපුවා ඉන්න බවත් මම දන්නවා. නමුත් කද්දාකවත් මේ ආධුනික මනස අමතක කරන්න එපා. හැම වෙලාවෙම අපේ හිත වැටෙනවා. වැටිච්ච හැම වෙලාවෙම ආධුනිකෙක් වගේ 1 2 3 4 ක්‍රමයට යන්න. ඒකට අපිට මේ විශේෂඥ උපදේශ ඕනේ කරන්නේ නැහැ. වැටිච්ච හැම නැගිටින්න. තමන්ගේ දනිපනි ගහලා නැගිටිනවා. ඒක දෙකක් තුනක් නැගිට්ටට පස්සේ තේරෙනවා ඒ ශක්තිය ක්‍රියාවත් කරේ නැත්නම් පණ ගහන්නේ මලකට කන. මලක තියෙන හැකියාව ක්‍රියාවත් කරන්න කරන්න පුදුම අතුපතර විහිදිගෙන මල් පිපිගෙන එන්න පටන් ගන්නවා. ඊට එතකොට තමයි තේරෙන්නේ තමන් කවදාකවත් වැරදිච්ච දෙයක් ගැන පරිජිත්‍යයක් ගැන කාටවත් කියන්නෙත් නැහැ. කියනවනම් කියන්නේ එච්චර වැරදිලා තියෙද්දිත් මට අනපනි කරන්න පුළුවන්. එච්චර වැරදිලා තියෙද්දිත් මට මේ ශක්මණේ සතිය පිටවන්න පුළුවන් කියන මේ හැකි සංඥාව ආවනම් කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිධමෙච්ච සක්කෝ ජඥාන්සේ සඳහන් කරන යම් අර්ථ කුසලේ පිනිස සාන්ති පදයක් සඳහා කටයුතු කරන හැකි සංඥාව ඇති කරගන්න සක්කෝ ඒක ඇතිවිච් මනසේ ළඟින් යනට ගඳෙන් කියේ කතා කරන වචනෙන් ගඳෙන් කිය යකි මනසට හැකි සංඥාව තියෙනවා නැති මිනිස්සයෝ මනුස්ස මට්ටමක නැහැ. වැරදිච්ච ගැය, පරිච්ච ගැන කතා කරන මිනිස්සු මනුස්ස මට්ටමක නැහැ. මේ මිනිස්සු ප්‍රපංච රෝගක ජීවිතේ. හැබැයි හිතන්න එපා. අර විදිහට හැකි සංඥාව කරන මිනිස්සු අඩුයි කියලා. හැකි සංඥාව පැත්තෙන් බැලුවොත් අපි හිතනට වඩා අපේ ජනගහණය තුල සෑහෙන පිරිසක් ඉන්නවා සතියෙන් වැඩ කරන. අපි ඒගොල්ලත් එක්ක සම්බන්ධ වෙන්නේ අපි හැකි සංඥාවෙන් බැලුවොත් විතරයි. අද නොහැකි සංඥාවෙන් බෑ කියන සංඥාවෙන් ගත්තොත් අපිත් වැටෙනවා. ඒක නිසා මේ හැම කෙනෙක්ම තමන් හැකි සංඥාව ඇති කරන අතර එහෙම කවුරු හරි හැකි සංඥාවෙන් බලන කල්යාණ මිත්‍රේ සත්පුරුෂයෙක් හොයන කෙනෙකුට ආදර්ශයක් වෙන විදියට තව කෙනෙකුට පූර්වාදර්ශයක් විදියට වැඩ කරොත් මේ වගේ පන්සලකින් එහෙම දෙයක් ආවොත් මම හිතන අපේ ලොකු සාංශ මෙතන වැඩ හිටියත් ගොඩක් සතුටුයි. ගොඩක් සතුටු වෙයි. මොකද අනිත් පැතුලින් ඕගොල්ලන්ගේ අඩුපාඩුකමක් මම දකින්නේ නැහැ. දන් දෙන්නවක්ක, සිල් රකින්නවක්ක, පින් දාම් කරන එකේ මට නම් තියෙන එක ටික වැඩි වෙලා තියෙන එක බලන්න. ඒකද වැඩි වෙච්චාම බතට ලුණු වැඩි වෙච්චාම කන්න බැරි ගතියක් තියෙනවා. මේක මට්ටමකට තියාගෙන මේ විවේකයේ සඳහා, වීර්යය සඳහා, බණ භාවනාව සඳහා ගත කරොත් මේ මේ භික්ෂුන් වහන්සේ මැරලා ගියත් මැරලා කියන්නේ හොදන්නේ අපවත් වෙලා ගියත් දිවි ලෝකේ තමයි උපදින්නේ. දිවි ලෝකේ ගිහිල්ලත් හොල්මන් වුණාට බුදුසසුන කියනවා පුතේ බය වෙන්න එපා. ඔබ ඉන්නේ ඍජු මාර්ගයක. ඔබ ඉන්න ඉන්න බය නැත්ැනකට යන්නේ. රතාචාර්ය ඔබ බය නැතුව කියන මොකද ඔබ කවදා හරි දවසක සති පඩලා තියෙනවා භාවනා කරලා තියෙනවා කියලා. ඒ නිසා මැරෙන්න ඕනේ ඕනේ අමලියකට කරදරයක් ආවට පස්සේ තමයි මේක සිහි වෙන මට්ටමට මේක පුරුදු කරලා තියාගත්තොත් ඒකට කියනවා ධර්ම ආරක්ෂාව ලැබෙනවා මොන කරදරයක් ආවත් තමයි මේ මට සතිය මෙතෙන්දි පිහිටවන්න පුළුවන් ද බැරිද කියන එක තීරුම් ගන්න උත්සාහ කළොත් මේ ලෝකේ කිසිම කරදරයක් නැහැ සතිය කඩන්න පුළුවන්. මොන කරදරයකින් සතිය ඇති කරන්න පුළුවන් අන්න එවැනි සතියක් අදිෂ්ඨාන කිරීම පිණිස දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැතර කරනවා අපි ලබන වතාවටත් වෙලාව හම්බුනොත් මේ <laughs> සම්මා වායාමයේ පිළිබඳ තව ටිකක් විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.